නැයි සිල් දනාතම දේරුවන් සරණයි. අදත් අපි දවසේ ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. සිළුම දිනායි සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදු කරපා. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ න පඨවි ධාතුං උපාදිස්සාමි න පඨවි ධාතු නිසිතං විඥානං භවිස්සති තී එවං ිතේ ගහපති සික්කිතබ්බං තීති තයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අනාථ පින්නිකෝ වාද සූත්‍රයේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ ඉදිරිපත් කරන ක්‍රමවේදී දිගේ තවත් ඉදිරියට පියවරක් තියන්නයි මේ අද දවසේ මාතෘකා පාඩේ ඉදිරියෙන් තියාගත්තේ. අපි ඒ වෙනකොට මේ තාක් අපි කතා කරපු ප්‍රදේශයේ පුද්ගලයෙක් සම්බන්ධයෙන් ඒ ආයතන 6 වශයෙන් සාකච්ඡාවක් තියෙනවා. ඇහ කන දිව නාසය, කය, මන කියලා. ඊට පස්සේ එක එක ආයතනයක යම් විදිහක චිත්ත වීතියක් දුවනකොට ඒතනයේ හට ගන්නා වූ විඥානය එහෙම නැත්නම් ඒ අනුව හට ගන්නා වූ ස්පර්ශය එහෙම නැත්නම් ඒ අනුව හට ගන්නා වූ වේදනාව කියලා ඒ තුන් තැනක් කෙනෙකුට හම්බ වෙනවා හික්මෙන්ද. ඉතින් ඒ හික්මෙන තැන් සවිස්තරව පෙන්ලා දෙනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අර මරණාසන්නව ඇඳී පැතිර ඉන්න අනාථ පිටික සිටුතුමා. එතකොට මේ ස්ථාන අය ඒ ඒ අවස්ථාවේ ජවනික අතුරුකුත් වෙන මේ 18 ආකාර හික්මීම අවස්ථාව මේ සාමාන්‍ය සති පිටුපු නැති එදිනදා කෙනෙකුට තේරුම් ගන්න අමාරුයි. ඒක සෑහෙන දුරට කර්ම කාරණා තේරුම් ගත්ත නැත්නම් පළපුරුදු යෝග අවචරයට තමයි මේ කාරණාව හික්මීමක් සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අපි ආධුනිකයෙකුට හෝ වේවා ප්‍රවීණ කෙනෙකුට හෝ වේවා යම් තැනක සතිය පිහිටවීම යම් අරමුණක සතිය පිහිටවීම දිවේදී කොයි වෙලාවෙත් කරන්න පුරුදු වෙච්ච යෝගාවචරයක් සම්බන්ධ කරගත්තොත් ඒ Taman සතිය පිහිටීමට උත්සාහ කිරීම සතිය පිටීමට මුලින් තියාගත් අරමුණ තිබියදී හිත නාන අරමුණ දිගේ පයින් වේලාවක එතන ආදීනව සලකලා නැවත තමන්ගේ පුරුදු පරිදි අරමුණට හිත ගන්න මේක පොඩි ඉඟියක් දෙනවා. ඒක පරියන්කේ කියන වෙලාවක සක්මනකේ ඉන්න වෙලාව, දත්මතින වෙලාවේ, කෑම කන වෙලාවක, නාන වෙලාවක තමන් දන්නවනම් දැන් මම එන්නේ මේ තැන තමයි එල්ල කරගෙන අරමුණු කරගෙන සතිය පිහිටවන්නේ කියලා. ඒක හොඳට තහවුරු වෙන්න ඕනේ. දිනපතා මේක තහවුරු වෙන්න අරින්න ඕනේ. ඒක තාම තහවුරු නැත්තම් මම මේ මේ වැඩේ කරනකොට මෙන්න කොතනද කොතනද මම සතිය පිටවන්න ඕනේ කියලා ඒකට තමයි අපි මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් තියලා තියෙන්නේ. ඒ හැම වෙලාවෙදීම උත්සාහ කරලා බලලා ඒක තහවුරුුනේ නැත්තම් අපි පදනම් විරහිත වෙනවා. අපි අසරණ අනාථ වෙනවා යම් යම් දේවල්. ඒ එනේන අවස්ථාවේ හැටියට ඉරියව්වේ හැටියට කොතනද සතිය පිහිටීමේ පිහිටිය යුත්තේ කියන පරිශ්‍රණයේ අවසාන පරිශ්‍රණ තමයි මරණ පරිශ්‍රණය. මරණ වේලාවේදී කොහෙද සතිය පිහිටවන්නේ? ඒක ඉස්සෙල්ලා අපි හම්බෙන හම්බෙන හැම අවස්ථාවෙදීම උත්සාහ කරලා බලනවා නම් අපිට සමහර දැන් වල ලේසියට වැටේ සමහර දැන් වල අපහසුට වැටේ. නමුත් ඒ අප්‍රතිහතව අප්‍රමාදීව කටයුතු කරනකොට වෙනදා අමාරුයි කියන තැන්වලදීත් යම් ප්‍රමාණයක් සතිය පිළිවන්න පුළුවන්. උඟක් ලාට එක වෙන්නේ ওই মালටි ටාස්කින් කරනකොට, වගකීමෙන් කටයුතු කරනකොට, ගෙවල් දොරවල් යෙදিলা පටලවිල වැඩ කරන වෙලාවට හරි අමාරුයි. ඒ වුණත් අර ඒ සඳහාම තනක වාඩිලා අතක් පිටත් අත්‍යනත් එක වහගෙන සතිය පිහිටවන එකෙන් ගන්න ආభాෂය අනුව අරකටත් යම් ප්‍රමාණයකට කිට්ටු කරගන්න පුළුවන් මේ. එහෙම කිට්ටු කරන කිට්ටු කරන යනකොට කවදා හරි මැරෙන්නේ ඉස්සෙල්ලා කෙනෙකුට වැටුණොත් සතිය පිටවන්න බැරි තැනක් නැහැ කියලා අන්න ඒක වාපු දව් වෙනවා මරණයට මුහුණ දෙන්න. එනතන් ඒ මරණයේදී ඒක අභියෝගයකට බාර අරගෙන මේ හැම තැනකදීම යදවපු සතිය කොහොමද අන්නේ වගේ තාම අත්විඳපු නැති අනිවාර්යම අත්විඳිට වෙන තැනකට යොදවන්නේ කියලා. ඉතින් ඒක නිසා මේ මරණයට ඉස්සෙල්ලා ඒ මරණය හා සමානයින පීඩා දුක් බලාපොරොත්තු සුන්ගේ හිරියර කරදර අරියාදු හැම එකක්ම සතිය පිහිටීම සඳහා පෙරහුරක් කරගන්න ගියොත් මේ මුළු ජීවිතේම හරිම සෙල්ලකාර ජීවිතයක් විනෝදාංශයක් වඩපත් වෙනවා. අනික් කෙනෙකුට පැමිණෙන හැම දුකක්ම එයා තණ්හාවට වෙන කරදරයක් විදිහට මාන්නයට වෙන කරදරයක් විදිහට ආත්ම දුස්සයට වෙන කරදරයක් විදිහට සාකරනවා. ඒකට මුළු ලෝකයක් ඉන්න අපිට උදව් කරන්න වගේ. හැබැයි එකෙකුට අකත් කරන්න උදව්වක් නැහැ. ඒ ඔක්කොම කරන්නේ සූරාකෑමක් විතරයි. ඒ ඔක්කොම ඉන්නේ වෙන අභියෝග ඔක්කොම ඉන්නේ මේ මතයට සූදානම් කිරීම සඳහා කියලා ගත්තොත් ජීවිතේම විපස්සනාවක් වෙනවා. ඒකට මූලික උපකරණය තමයි සතිය වෙන්නේ. ඉතින් මේ විදිහට බලලා අපි මේ අදට ගන්න හදන මේ පටවි ධාතු ප්‍රධාන කරගත්ත කතාවට යන්න ඉස්සෙල්ලා පසුගිය දවස්කේ ගත්ත කතාව තව පොඩ්ඩක් විස්තර කරගත්තොත් එහෙම නැත්නම් විෂද කරගත්තොත් විසිතුරු කරගත්තොත් වතුරු ගහලා බැලුවොත් යම් වෙලාවකට යෝගාවචරය සක්මනේ ඉන්නකොට සක්මනේ සතිය පිහිටවල තියෙනවා කියලා ඒක ප්‍රත්‍යක්ෂණය කරගන්න පුළුවන් අවස්ථාවට එනවා. දැන් නම් හොඳට සතිය පිහිටලා තියෙනවා. එතකොට මේ යෝගාවචරයට වැටෙනදී වාර්තා කරනදී ඒ හිතේ තියෙන විශ්වාසය ආග්‍රහණය කරන්න තේරෙනවා. අන්ද සක්මනේ සක්මනේ ඉන්න බාට සතිය තියෙනවා. එතකොට එයා කරන කතාවෙන් ඒ ඉස්තාවරය එහෙම නැත්නම් ඒ ප්‍රත්‍යක්ෂණය ආග්‍රහණය කරන්න තේරෙනවා. ඒක අහගෙන ඉන්න කරත් උනන්දු කරවන සුළුයි. මේ මේ දේ කරන ඉතිබව ඉන්නවා ගන්න. ඉතින් ඒන්නේ මේ தത്വයට සක්මන් කරන වෙලාවේදී තමයි සක්මන් කරනවා දාන. ඉඳගෙන පරියන්ක භාවනා කරන වෙලාවේදී මම මේ මේ කර්ම වලින් පරියන්ක ඉන්න බව දාන. නැත්නම් නානකොට කනකොට යනකොට එනකොට මෙන්න මේ මේ අද්දුට ප්‍රත්‍යක්ෂයෙන් අස්පනා පිට ලකුණු වලින් මම මේ සතිය පිටලා දන්නවා කියන එක සතර සම්‍යක් ප්‍රධාන වීර්යයේදී සඳහන් කරන්නේ අනුත්පන්නාන පාපකාණං අකුසලාණං ධම්මාණං නෝපාදාය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තං පග්ගණ්හාති පදහති කියන දීර්ඝ වාක්‍යය. තාම නෝපන් අකුසල් නොයිපද වීම පිණිස තමන් ඉන්න ඉරියව්ව දාන. වෙන විදිහට කියනවා නම් තමන් ඉන්න ඉරියව්වේ සතිය පිහිටියා නම් කායගත සතිය ඒ චිත්තක්ෂණේ නෝපන් කෙලෙස් නොපෙදලා නැහැ. හිත පිරිසිදු. අපි කියනවා චිත්ත ප්‍රවෘත්ති පිරිසිදු කියලා. ඉතින් ඒක විශාල දෙයක් අපේ මේ කෙලස් කපන වැඩපිළිවෙලේ විසුද්ධියේ පිරිසිදුකම වැදගත්ම දේ තමයි කොයි වෙලාවක හරි අඩිය පාදා ගන්න ඕනේ මම මේ වෙලාවට මට උදට විශ්වාසයි මගේ හිතේ කෙලස් ඉපදුනේ නැහැ ඒ මොකද මගේ හිතේ තියෙන මම දන්න මධ්‍යස්ත ප්‍රත්‍යක්ෂණය කළ හැකි උදාසීන ආරම්භක. නමුත් මේක දිගට යනකොට ඒ අරමුණේ දිගට යනකොට ඒක එපා වෙන ගතිය නිසා අර තමන් උපයාගත්ත දේ උත්හාන සම්පදා ඇති කරගත්ත දේ ආරක්ෂා කරගන්න බැරි යන එක තමයි අපේ තියෙන හිතේ තියෙන නොසන්ඩාල ගතිය. පිරිසුදු කරලා දෙන්න පුළුවන්. ඒ ගත්ත පිරිසුදු පාත්තගෙන යන්න බෑ. මොකද ඊට විචිත්තතාවයට පුරුදු කරලා තියෙන. විවිධාකාර දේවල් වලට පුරුදු කරලා තියෙනවා. ඒ නිසා අපි ඒක කැප කරලා නැත්නම් මේ කම්මැලිකම නීරසකමට පුරුදු වෙලා කමන්නේ මේ නීරස වුණාට මේකට කෙලස් නැහැනේ. ඒ නිසා මම මේක පාත්නවා කියලා කරන්න මහා යෝධ බල යෝධ වීර්යයක් අවශ්‍යයි. අන්න එහෙම ඉන්න වෙලාවක් අපි හිතමු. කාට හරි හරියට කියන්න පුළුවන් මට ඊට වැඩිය අද පියවර ගන්න මෙච්චරක් තියන්න පුළුවන්. අද ඊට වැඩිය හුස්ම රැලි මෙච්චර ගන්නක් මට අද ඊට වැඩිය පිම්බි මැකලින් වාරණ මෙච්චර ගණක් බලන්න පුළුවන්. අද වෙනදාට වැඩිය දක්ම තියෙන වෙලාවදී සතුටුමත් වෙන්න පුළුවන්. අද වෙනදාට වැඩිය දාන වෙලාවදී සතුටුමත් වෙන්න පුළුවන්. අද වෙනදාට වැඩිය දාන වර්ධ වෙලාවේ පිටු මෙච්චර ගණක් සතියෙන් ගන්න පුළුවන් වුණා කියලා අන්නේ කාරණාවෙන් ඒ යෝගාවචර හොඳ සුත්තමේ ඥානෙ තියෙන කෙනෙක් නම් එහෙම නැත්නම් තීක්ෂණ බුද්ධිමත් නම් යාට පේන දවසින් දවස මේක වැඩෙනවා. මොකද්ද වැඩෙන්නේ? නූපන්න කුසල් නොයිපද වීම පිණිස කුසලතාවය වැඩෙනවා. මෙහෙම ඉන්නකොට මේ චිත්ත ප්‍රවෘත්තියට බාහිරින් කරදර වෙනවා. බාහිරින් ඉදපු ගමන් පරණ දෙයක් මතක් වෙලා. නැත්නම් අතීත කල්පනාවක් ඇවිල්ලා. නැත්නම් ඒ වෙලාවට මුලිච්ච වෙන චක්කු විඥානයක් නිසා, සෝත විඥානයක් නිසා, ගහන ජීවහා විඥාන නිසා අර පිරිසිදු ඍජු පාර හැල හැප්පෙනවා. එහෙම නැත්නම් ඇහැට හිත යනවා, කනට හිත යනවා, නාසයට හිත යනවා. මෙන්න මේ වෙලාවේදී ඊගාව තවත් හරිට වැඩි අභියෝගමත් එහෙම නැත්නම් විචිත්‍රවත් සම්පජඤ්ඤයක් එළියට යනවා. අර පිරිසිදුව තිබුණ හිතට අකුසලයක් ඇවිල්ලා තියෙනවා Tamange වගකීමෙන් තොරව. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉඳපු ගමන් මේ මම වාහනේ යනකොට කවුරු හරි ලාප්පන. ඉතින් හප්පුවට පස්සේ දැන් ඇක්සිඩන්ට් යන්නේ. ඉතින් ඇක්සිඩන්ට් වුණාට පස්සේ ලංකාවේ තියෙන මෙහෙත් ඇති නීතිය මේ ඇක්සිඩන්ට් එක වළක්වා නොගැනීම නිසා වළක්වා නොගැනීමේ වැරදට කොච්චර දුර ගන්න දරගන්න. අර මිනිස්සු ඉලහපන්නේ. ඒකට Tamante එක වළක්වා ගන්න බැරි වුණයි කියලා අරයටත් දඩ ගන්න මෙයටත් දඩ ගන්න. ආණ්ඩුවට කොහොමඩක් ගණක් හම්බුනේ ඇක්සිඩන්ට් වෙනකොට ආණ්ඩු කැමති. ඔටිම කියනවා. ඔය ට්‍රැෆික් නීති හදලා තියෙන්නේ අපේ වාසිය නෙමෙයි ගිය කට කරා. ඉස්සලම කොහොම හරි ඉඳලා කාර් එකක් දෙනවා. කාර්යයක් දීලා ඇක්සිඩන්ට් වෙන්න වෙන ගානේ හම්බුනේ. ඒක තමයි මෙහි තියෙන ක්‍රමය. පයින් ඵලයල්ලා. මොන ඇක්සිඩන්ට්යක්වත් නැහැ. තිර ඩොලර් කැඩීමේ ප්‍රශ්නකුත් නැහැ. ඒක වෙනම කතාවක්. කෙසේ නමුත් මේ විදිහට අපිට ඇහැට හිත ගියා ඇක්සිඩන්ට් එකක්. කනට හිත ගියා ඇක්සිඩන්ට් එකක්. මේ වෙනකොට ඒ යෝගාවචරයා මේ කියන විදිහට මේ අනාථ පිටික චිත්තසුමාට සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ මතක් කරන විදිහට එහෙම ගියේ එක දිගේ අභිරමණය කරන්න එපා, අජෝසනය කරන්න එපා, අභිවදනය කරන්න එපා. එම හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන්න එපා. හිත පිට ගියා කියලා කාටවත් අඬහව ගන්න එපා කියන්න යන්න එපා. ඕකට රිංග ගන්නත් එපා. ඔබට පුළුවන් නම් නැවත සැරයක් ආපහු ආරමුණට ගිහලා ඒක වෙච්ච ගුණාවයි නැවත ආරමුණට ගෙනලා හිත තියන්න නම් මේ සිටවීම පිළිබඳව උරණ වෙන්න එපා. සිටවීම පිළිබඳ අරියාදුවට ගන්න එපා. ගත්තොත් ඒක දිගේ කතන්දර ගෙතන වැඩි. ආත්මවාදයකට වැටෙනවා, තණ්හා වැටෙනවා, මාන්න වැටෙනවා, දෘෂ්ටි වැටෙනවා. නැවත අහිංසකව තමන් අර හිතපු අරමුණට ගන්න ගන්න උත්සාහයේදී යෝගාවචි ලැබෙන ලාභය තමයි මට පිරිසුදු කරගත්ත හිතක් නැවත කෙලෙසට වැටෙනකොට කොතනදීද වැඩියෙන් අනුතුරු බහුල කියලා තේරුම් ගන්නවා. මගේ චර්ත ලක්ෂණේ හැටියට මගේ පෞරුෂත්වයේ හැටියට මගේ රුචිජකම් වල හැටියට මගේ කර්ම ශක්තිය හැටියට මට කොහෙන්ද වැඩියෙන් අතුරු සිද්ධ වෙන්නේ කියලා මේ අනතුරු වල පැටර්න් එක හොයාගන්න පුළුවන්. ඒක කවදාකවත් වෙන්න හම්බෙන්නේ කේන්ති ගන්න කෙනා. ඒ නිසා මේ අනතුරු සිද්ධ වෙන එකේ පටිච්ච සමුපාදයක් තියෙනවා. හේතුඵල ධර්මයක් තියෙනවා. හැමෝටම හැම වැරද්දක් වෙන්නේ නැහැ. හැමෝටම හැම කෙනාගේම කරදර වෙන්නේ නැහැ. මේ සිදුවෙන කරදරවල මට මගේ පෞරුෂත්වයට මගේ චරිතයට මගේ කර්මයට මගේ රුචි අරුචියට රුචි අරුචිය පෙන්නන නිමිත්තක් තියෙනවා. කමඨාන් සුද්ධ කරනකොට හොඳට පේනවා මේ කෙනාට ලෝකේ කරදර කොච්චර තියුණත් ඒ කෙනා කරදරයට ගන්නේ අසවල් සිද්ධිය විතරයි. අන්තිව ගන්නෑ. අන්නේ විදිහට Taman වෙත පැමිණෙන කරදර රාශියකින් එකක් තෝරගන්න එක ඒක බොහොම ස්වභාවික වරණයක්. වරණ අවශෝෂණයක් තියෙනවා. ඒක සර්වඥාන්සේ සමාර්ථනක කියනවා මේකට නිදර්ශනයක් විදිහට තිත්ත ලැබු ඇටයක් හරි කරවිල ඇටයක් හරි පොළොට දැම්මොත් ඒක පුරා ගන්නෙම පොළ පෘථිවි රසයේ තිත්ත රසයේ විතරයි. ඒක හදන්නෙම කිට්ට පටක කිට්ට මල් තිත්ත ගිනි තමයි. නමුත් ඒකට අඹ ඇටයක් හෝ වෙන මිහිරි රස තියෙන ඇටයක් දැම්මොත් ඒක උරා ගන්නේ මිහිරි රසය. අරගෙන හදන ඵලයේ මිහිරි. ඒ නිසා පොළවේ හස්සේ මොක වුණත් කරවිල ඇටි උරා ගන්න එක නෙවෙයි අඹ ඇටි උරා ගන්න. මේකට කියන වර්ණාව ශෝෂණය කියලා. ඒ නිසා අපේ වර්ණාව ශෝෂණය සිද්ධ වෙන්නේ අපි උපදින්නේ ඉස්සෙල්ලා ප්‍රෝග්‍රෑම් වෙච්ච ක්‍රමයක් ඇටියෙද. එක එකනා අවුලගන්නේ මේ තියෙන දේවල් වලින්. නැත්තම් හිට කරදර ගන්නේ. එහෙම නැත්නම් පීඩා විඳින්නේ ඔක්කොගෙම සමාකාරව හැම කෙනාට පීඩා වෙන්නේ නැහැ. පීඩා වීමේ ආකාර තියෙනවා. ආනි ආකාරය දන්න එක තමයි සයිකෝ ඇනලිසිස් කියලා කියන්නේ. කරදර තියෙනවා මෙයා ගන්නවා මේක තමයි මේක මෙයා දුක් කරදර ගන්න. ඒ වෙනකොට ඇත්තට තව 1000ක් කරදර තියෙනවා. ඒක එකක්වත් ගන්න මේ ගන්න එක ඒ ප්‍රතිද්දම එහෙම නැත්නම් නෛතිකවම හේතුඵල ධර්මයක් තියෙනවා. ඉතින් මේකේන විච කරදරයට අජෝසනය කරගත්තේ රිංගල ඇනලයිස් කරන්න පටන් අරගන්නවා. ගත්තොත් එහෙම නැත්නම් ඒක එකකට කියා පාන්න ගත්තොත් නැත්නම් අභිරමණය කරන්න ගත්තොත් එයාට කවදාකවත් අර choiceless අභ්‍යානසික හරහා තමස්තේ දිහා මිනිස්චයකින් තොරව බලා හිටීම හරහා ගන්න පුළුවන් මං මොන වගේ මිනිසෙක්ද මම තිත්ත කරවිලක හැටයක් තිත්ත ලැබු හැටයක්ද නැත්නම් අබෑට යද්ද කියලා අල්ලගන්න පුළුවන් අන්න ඒකටස සර්වචන් වහන්සේ ඉන්නකොට නම් ආශ්‍යාක්ෂේ ඥාණය කියනවා දැන් එහෙම එකක් නැහැ. ඒ ඇහැ වැහිලා. මොකද යෝගාවචරය තාම සූරයි නම් දක්ෂයි නම් වෙනදී කොයි එකනොත් ධර්මතාවයක් පේනවා. එයා අල්ලන්නේ ඒ පැත්තම තමයි. අන්නේ තමන්ගේ වල්නරබල් එහෙම නැත්නම් තමන්ට ආසාදනය වෙන පැත්ත අඳුර ගන්න පුළුවන්. කාගේ උදව්වෙන් හරි කමන්නේ සත්‍ය උදව්වෙන් හරි කමන්නේ අඳුර ගැනීම සඳහා මේහිම නැවත නැවත යෙදෙනවා නම් ඒකට විරුද්ධ සමාජ ධර්මය කියන්නේ නෝන්ජල් වෙනවා කිය. කරදර වුණා ආවත් මම ඒකට එක ගැටෙන්න යන්නේ මම බලා ගන්න හදනවා. ඇයි මේ ලෝකේ කරදර තියෙද්දි මට මේකම මයි ළඟට ආවේ කියලා. ඉතින් ඒක නිසා මාන්නක්කාරයට ඒක කරන්න බෑ. එයා හිතන්නේ ඒක නෝන්ජල් ගම අරුගේ කම්බල රොත්තේ දෙයක් ගන්න ඕනේ. එනන්ට උට නඩු දාන්න ඕනේ. නැත්නම් උට පීයෙන් පස්සෙන් ගිහලා පීයෙන් අයින්න ඕනේ කියලා. ඉතින් එතකොට වෙන්නේ අර පරණ කර්මයෙන් ගෙවිල යන අතර අර්ථයෙන් කර්ම බීජ තැම්පත් වෙනවා. අර්ථයෙන් කර්ම රැස් වෙනවා. යෝගාවචරය මෙතෙන්දි කර්ම දෙකකදී එකක් ආචාර ධර්ම පැත්තෙන් අන්තික විපස්සනා පැත්තෙන් සැලකිලිමත් වෙනවා නම් ඒ වෙන එක මගේ ජම්මාන්තරගත දෙයක් මේ තියෙන්නේ අහවල් දෙයින් මම කිචි කැවෙනවා වැඩි කෙනෙනවා වැඩි ඉද්දෙනවා වැඩි ඒ නිසා ඉද්දෙන කර්ම කොච්චර තිබුණත් මම ගන්න මෙන්න මේකෙන් තමයි. කියලා ඒක තේරුම් ගන්න පුළුවන්. දෙක ඒ කරන කෙනාට ආත්මයක් දීලා මෝ තමයි ඒක කෙරුවේ මෝට දඬුවම් කරන්න ඕනේ සමාජ නීති හදන්න ඕනේ ව්‍යවස්ථා පාස් කරන්න ඕනේ කියලා දිග ගමනක් යන එක ෂෝට් කට් එකක් දාලා කට් ෂෝට් කරලා ඉන්න පුළුවන්. ඔක කවදාකවත් ලෝකෙ වෙනස් වෙන්නේ නැහැ. මොන න්‍යාය හදුවත් වෙනස් වෙන්නේ නැහැ. කර්ම ශක්තිය නම් කර්ම ගෙවෙන්න ඕනේ. ඒ ගෙවෙන්නේ නිකට අර පුද්ගලයා හොව සිද්ධිය නිකන් ආය උපකරණයක් වෙලා තියෙනවා විතරයි. ඒකේ යා කරපු දෙයක් නෙවෙයි ඒකේ යাতি සිද්ධ වෙනවා ඒ වෙලාව හැටියට. මගේ කර්මය ගෙවෙන්නේ. මුළු ලෝකෙම හැදලා තියෙන්නේ කර්ම ශක්තිය සඳහා. ඉතින් අන්නේ වගේ විශාල ධර්මතාවය තේරුම් ගන්න නම් ආචාර ධර්ම පැත්තෙන් ඒ කෙනාට ගැටෙන්න ගියොත් අපිට චිත්‍රය බලා ගන්න හම්බෙන්නේ අපි කරන්නේ ඒ පුද්ගලයා මං කෙනේ වෛරයක් බඳගෙන මේ මේ විදියට කරනවායි කියලා ඒකේ නාට විශේෂ න්‍යායවත්යක් තියෙනවා මට කරදර කරන්න කියලා ඇත්තටම කාටවත් තවත් කෙනෙකුට කරදර කර ඉන්න වෙලාවක් නැහැ. ඔක්කොමලා ඉන්නේ Tamange ටිකක් අහගන්න බැරුව. නමුත් අපිට මේ වෙනකොට පේනවා නෑ නෑ මේ යක්ෂ දිනා හැමදාමට ඕනියම් කරන එක තමයි කරන්න මේ අල්ලපුරේ දෙන්න පරක්ටි. කොහොම කරත් සීල සත්‍ය නිදුක්කෙත්ත නිරෝගීත්ත සෝපත්ත්ත අල්ලපුරේ දෙන පරක්ටි ඇරලා ඒක තමයි කරන්නේ. හරි බුදුමයි. ඒ එතන අල්ලවගෙදට ආපු ඇටි එක. කවුරුත් කරන්නේ නැහැ. ඉතින් අපිට ඕනේ නම් ගැලවෙන්න. එහෙම නැත්නම් අපිට ඕන නම් බොක්කෙම නිවන කියන්නේ මොකද්ද කියලා දැනගන්න. වෙච්ච සිද්ධිය අනුව මට මේ මේ දේවල් වලට ආකර්ෂණය වෙනවා. මේ මේ දේවල් වලට මට ආකර්ෂණය වෙන්නේ නැහැ. මට ඒක හිතට වදින්නේ නැහැ. මට ඒක කාටවත් කියන්න හිත දෙන්නේ නැහැ. මම ඒක රිංග ගන්නෙත් නෑ. හැබැයි මේක නම් අනිවාර්යයෙන්ම මේ සිද්ධ වෙනවා. මේක <coughs> උපනිෂ්ඨේ සම්පත්‍ය වල හැටියට ගినాපු කර්ම ශක්තිය වල හැටියට. හැබැයි වල හැටියට. ආසේ ධර්ම වල හැටියට. අනුචේ ධර්ම වල හැටියට සිද්ධ වෙන නිසා තමයි දැනගන්න ඕනේ නම් මගේ ආසව ධර්ම අනුසය ධර්ම ප්‍රතික්‍රියා නොකර හිටීමෙන් පමණයි ප්‍රතික්‍රියා නොකර ඉඳලා බෑ මේක නැවත නැවත වෙන්න දෙන්න ඕන වෙනකොට විතරක් ඕකේ ආකාරයෙන් තේරෙන්න පටන් ගන්නවා. කොහේ ගියත් මට මේ මෙන්න මේ දේෙන් මට අපි කියන්නේ ඇලර්ජික් කියලා. අපි කියන්නේ ආසාත්මක ලක්ෂණ කියලා. සමහරකට සමහර දේවල් ඇලර්ජික්. ඒ කියන්නේ නැහැ. ඒ වගේ සමහර දෙද්දී සමහරකට පෙන්වන්න බෑ. ඒ වගේම ආවල් පුද්ගලත් එක්ක බෑ. ඒ වගේම ආවල් පුද්ගලයා කරනවා නම් ඕන දෙයක් ඔට්ටුයි. ආන්නේ වගේ ගති ලක්ෂණ වර්ගයක් තියෙනවා. අපි හිතන මේ ඔක්කොම මේක සාධාරණයක් කියලා කවදාවත් සාධාරණ නැහැ මේක පුද්ගල විශේෂිතයි එක එක නම් එක එක නම් පුච්චර්චකන්ටික පුදුමාකාර සුවිශේෂී ඉතින් අපි මගේ රුචි අරුචිකම් ඒ ඒ පරාසය අනුව මුළු ලෝකෙම මනිනවා අපේ දරුවන්ටත් ඒක කියලා දෙන්න හදනවා මගේ සහචරයන්ටත් කියලා දෙන්න හදනවා මෙන්න මෙහෙමයි ලෝකෙ දිහා බලන්න ඕනේ මෙහෙමයි වෙන්න ඕනේ කියලා නමුත් එයා පටු දැක්මකින් මේක කරන්නේ කර්මාවරණයකින් යුක්තව මේක කරන්නේ සමස්තේ දිහා ප්‍රතික්‍රියා නොකර සිටීමේ මේ විපස්සනා න්‍යාය නොදැනයි මේ කරන්න කිව්වොත් ওই විදිහට උපදෙස් දෙන්න හදන හැම එකෙක්ම පිස්සෙක් කියලා කියයි. අනුන්ගේ සීනි කිරණ අනුන්ගේ වැඩවලට උපදෙස් දෙන්න හදන හැම කෙනෙක්ම ලෝකෙට ප්‍රකාශ කරන හැම එකාටම ගෙදෙට්ට මරගාතයක් තියෙනවා. ධාරතරා වෙන්න නෙමෙයි කියන්නේ. තරහ වෙන දෙයක් නැහැ නෙමෙයි කියන්නේ. ඒ නිසා ඕකට කෙනෙකුට උපදෙස් දෙන්න අරින්නේ පුරු පඬිසාස කියනවා. දෙන උපදේශයේ කන්ස්ට්‍රක්ටිව් නම් ගන්න, ඩිස්ට්‍රක්ටිව් නම් ගන්න එපා. ඒක සාධනීය අර්ථ දක්වන ගන්න නම ආස්තික නාස්තික නම් කොච්චර ලොක්කෙක් වුණා කියන්න බොහොම ස්තුතියි මේ තොරතුරු ගැන අදහස් ප්‍රකාශ කරාට මම පස්සේ මේක දහස් බලන්න. ඉතින් අපිට මාතේ පුද්ගලයා බරපතල නිසා අපිට සල්කා බලන්න නැතුව බෑ. ඒ මොකක්වත් විපස්සනාට එම සැලකිල්ලක් නැහැ. කාටවත් අයිතිවාසිකම තියෙනවා මේ වෙච්ච සිද්ධිය පිළිබඳ අර්ථකථන දෙන්න. නමුත් Taman එකේ මේක සාධනීය එකක්ද, ආස්තික එකක්ද, නාස්තිකක්ද කියලා දැනගන්න ඥාණය මැනේජ්මන්ට් ටෙක්නික් වලින් උගන්වන්න පුළුවන් එකක්ද, සාජාසයක්ද කියන එක 50ට 50 ඉතුදේ. අපිට යම්කි සිද්ධිය සිද්ධ වෙනවා. සිද්ධ වුණාට පස්සේ මේ අහල බහන පෙරක දෝරු එකතු වෙනවනේ. අහල බහන නඩුකාරෝ ඊට පස්සේ ඒගොල්ලෝ විනිශ්චය කරන්න හදනවා මේ නිකන් නොමිලේ දෙන්නේ ඒක නිකන්. නොමිලේ සේවයක් දෙනවා. එදී අපිට ඒක හරි වටිනවා මොකද අදාළ භාවය නිසා. අන්න ඒකදී මේ පුද්ගලයා මේ කතා කරන්නේ ඇත්තටම ධර්මානුකූලවද නැත්නම් කටකහනටද කියන එක තේරුම් ගැනීමේ ශක්තිය සමහරකට සහජාසයෙන්ම හිටිනා සමහරකට ඇත්තෙම නැහැ. ඒක පුරුදු කරන්න පුළුවන් එකක්ද බැරි එකක්ද කියන එක විවෘත මාත්‍රකාවක්. ඒක නිසා ඒක පිළිබඳව න්‍යාය හදන්න බෑ. ඒ නිසා මේ අපි දැන් කතා කරන්නේ uppannāna pāpakānaṁ akusalānaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායවති විරියං ආරභති චිත්තප්පකන්නාති පදාති අර පිරිසිදුවට චිත්ත ප්‍රවෘත්ති පවත්වාගෙන යනකොට එක පාරටම අකුසලයක් පහළ වෙනවා පාට රාග හිතවිලක් එනවා පාට ද්වේෂයක් එනවා එක පාට නිදිමතක් එනවා එක පාට අතීතනාගත පිළිබඳව පශ්චාත්තාපෝ තිගැස්මක් එනවා නැත්නම් විචිකිච්ඡාවක් එනවා අන්නේම ආවට පස්සේ මේ අලුතෙන් චිත්ත ප්‍රවෘත්තියට ඇතුල් වෙච්ච මේ කෙලස් ප්‍රවාහය නැත්නම් මේ සක්මන් කරනකොට රූපය දැකලා ආසාවක් එනවා. නැත්නම් තරහක් එනවා. ආන් මේ වගේ වෙලාවල් වල ඒ යෝගාවචරය නැවත පිරිසිදු චිත්තක්ෂණය සඳහා නැවත මූල කර්මස්ථානය සඳහා නැත්නම් තමන්ගේ ඉරියව්ව සඳහා හිත ගන්නව වෙනුවට බාධා කරපු එක විග්‍රහ කරන්න ගියොත් නාස්තිකයි. බාධාවදී ගියේ අජෝසනය කෙරුවොත්, අභිරමණය කෙරුවොත්, අභිවදනය කෙරුවොත්. අජෝසනය කෙරුව කියන්නේ ඒකට රින් ගන්න. වෙන ඔක්කොම පැත්තක දාලා ඒක පාටලා වෙනවා. ඒකනේ කියනවා පරිඋත්ථානය වෙනවා කියලා හිතේ. ඒක නැත්තම් ඒක ගැන කතා කරන්න පටන් ගන්නවා. එතකොට පිස්සු විහාරට ලෝකේ ඉන්න ඔක්කොම වට වෙලා ඔපිනියන් දෙන්න පටන් ගන්නවා. ඒක තමයි වහ කනවා මේ වැඩක් නතර. වෙච්ච එක හොඳයි. මේ එක එකගේ ඔපිනියන්. අනේ මේ හැම කෙනාම කරුණාවෙන්මයි කියන තමයි දෙන හැබැයි තකතිරකම පිළිගන්නේ නැහැ. මහා කරුණාවෙන් වැඩ කරනවා. මේකට කියන්නේ අනුන්ගේ සීනි කියනවා කියලා. මේකට කියන්නේ vested interest කියලා. ඒ අර මනුස්සය වැටලා ඉන්න වෙලාවේ ඇත්තටම කම්පායෙන් කරනවා කියලා දානවා. නමුත් මේ කොයි එක ගන්නද කොයි එක නැත්තද කියලා තීන්දුව කරගන්න බෑ මේ කරදරයටපත් වෙච්ච පුද්ගලයාට මොකද හේතුව එයාගේ හිත දැනටමත් විනිශ්චයකට ඇවිල්ලා පිළිලා තැවිලා අන්නේ වෙලාවේදී තැවෙන්නේ නැතුව, පෙලෙන්නේ නැතුව මම යෝගාවචරේ මන්න මේ වෙලාවේදී මගේ ශ්‍රද්ධාව නොකඩේවා, සතිය නොකඩේවා, මේකේ සීලෙ කොහොමකක්වත් කැඩෙන්නේ නැහැ කියලා. ශ්‍රද්ධාවයි සීලයයි සතියයි පිළිබඳව පන්නරයක් එනවා නම් පැහැදිලි ඉදිරි ගමනක් යනවා. මේ පැහැදිලි ඉදිරි ගමන වෙන්නේ පිරිසුදු චිත්ත ප්‍රවෘත්ති පවත්තන කෙනෙකුට අතුරු ආන්තරාවක් විදිහට අහම්බෙන් කොහෙන් හරි අකුසලයක් කඩන්න වැටුණොත් ඒ මතින් අලුතෙන් අකුසල් නොකරගෙන නැවත මෙතෙක් හදාගෙන තිබුණු ඒ පිරිසුදු චිත්තක්ෂණය වෙත යෑමෙන් නැවත යෑමේ හැකියාවට රෙසිලියන්ස් කියලා කියනවා. අන්නේ රෙසිලියන්ස් වලින් විතරමයි පුද්ගලගේ පෞෂත්වය වහින්න පුළුවන්. ඒක තමයි භාවනා දියුණුව කියන්නේ. කවුරු වෙල මොන විදියට හලහප්පල දැම්මත් කොච්චර වෙලා යනවද ප්‍රකෘති මානසිකත්වයට එන්නේ. කොච්චර වෙලා යනවද හිත gedere එන්නේ. උදාහරණයක් වශයෙන් අපි පොඩි උන්ට කියලා දුන්නා බරපතල ඇති පොඩි උන්ට නමුත් මාලිමය අතරයක් අරගෙන ඒකට කට්ටට කොච්චර පයින් ගැහුවත් අත්‍යහරව ගමන් ඒ පුතුලට ඇවිල්ලා නතර වෙනවා. කොච්චර කරකැවුවත් උතුරට ඇවිල්ලා නතර වෙනවා. මොකද ඒකේ කලින් කාන්දම් වෙලා තිබිලා තියෙනවා. ඉතින් ඒක අපි ළඟ තියෙනවා නම් අපි හොඳට සතිය පිළිවෙල මේ භාවිත මනසක් තියෙනවා නම් චිත්‍ර ප්‍රවෘත්ති පිරිසුදු කර ගැනීම අර කරදරේට පොඩ්ඩ හැලහැප්පෙනවා. හැලහැප්පිලා කරදරත් නතර වෙච්ච ගම එහෙම ඇවිල්ලා පැද්දිලා පැද්දිලා පැද්දිලා උතුරට ඇවිල්ලා කරගන්නවා. අන්නේ විදිහට අපේ ඇතුලේ තියෙනවා නම් මේ කරදර කරන කරන ගන්න කරදරත් එක්ක හැප්පෙන්නේ නැතුව යම් කිසි ප්‍රතිකාරය ප්‍රතික්‍රියාවක් වෙනවා. පස්සේ උතුරට හැරෙන ගතියක් තියෙනවා මේක Tamanටම තේරුම් ගන්න අපහසුකමක් තියෙනවා මේකේ ගැඹීරත්වය නිසා. හැබැයි ඒක අනිවාර්යයෙන්ම මේ දෙවෙනි සම්‍යක් ප්‍රදන් වීදී තියෙන යෝගාවචරයට සිද්ධ වෙනවා. එයා ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් මිනිස්සු හිතනවා නෝන්ජල් කියලා. මිනිස්සු හිතනවා මේ බීරියලියට වේනා ගායනා කරා වගේ මේ මනසට මොනවා කිව්වත් අහන්නේ අපි කිව්වා. අපි කිව්වා කිව්වා ඒත් ඇහුවේ. නමුත් මේ මනස දන්නවා කොච්චර නැඩුවත් උතුරට තමයි හැරෙන්නේ. උතුරු කට්ටේ හැටි එහෙමයි. එහෙම නැත්නම් කියනවා පොල් ගෙඩියක් වතුර දාපුවාම ඒක ලබු පැත්ත උඩට එනවා. කොච්චර කරකොල දැම්මත් උඩට එන්නේ ලබු පැත්තම තමයි. ඒ නිසා හැම වස්තුවකම ඒ වගේ දිශාගත වීමේ හැකියාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා කාල් මාක්ස් උද්දේක කියලා තියෙනවා අයිසෙක් නිව්ටන් උත් කියලා තියෙනවා හිත නතර කරුවට පස්සේ යන්නේ හොඳ පැත්තට තමයි කියන්නේ. හිතේ ප්‍රകൃතිය යන්නේ හොඳ පැත්තට. ඒකට මේ ඔපිනියන් දාන්න ගියොත් තමයි සමීකරණ දාන්න ගියොත් තමයි එක එක්කනාගේ ගොඩ පෙරකුතු අහන්න ගියොත් තමයි ඒ නැවත tempත් වීම ප්‍රමාද වෙන්නේ. ඒක නිසා හිතේ තියෙන ඒව චිත්ත නියාම ධර්ම. ඒ සඳහා ඒ චිත්ත නියාම ධර්මය බාධාවෙන් තොරව කටයුතු කිරීම සඳහා යෝගාවචරගේ හික්මීම වෙන්නේ ඒ කියන්නේ තැවෙන්න එපා. පශ්චාත්තාප වෙන්න එපා. ඉතින් ඒකටත් බලපාන කාරණාවක් තියෙනවා. මොකද යෝගාවචරය හිතනවා මේකට පශ්චාත්තාප වෙන එක සදාචාරය කියලා. සදාචාරත්ම හැටියට නම් මේකට පශ්චාත්තාප වෙන්න ඕනේ කියලා. ඒක නිසා මේ සදාචාරවාදයත් එක්ක යනකොට ඒක තැනකදී සදාචාරය ඉක්මවන්න වෙනවා. ඔය කවුරක්වත් කතා කරලා ඔය එක්කෙනෙක්වත් ඒක අත්දැකලා නෙමෙයි කතා කරන්නේ. මට තියෙන හැකියාවක් අයිතිවාසිකමක්. ඒ කවුරු මොන જાති මට කරදර කරත් කවුරු මොන જાති මට ස්තුති කරත් ගාලල්ල. ඒකයි එකම නියතේ ගාලල්ල. කොයි එක කරව ගන්න බෑ. ඒක තව සැරයක් වෙන්න ගන්න. ඒක තව සැරයක් වෙන්න ගන්න. ඒක නිසා මේ ගණන් ගන්න එක තමයි කුප්පණ ගතිය කියලා කියන්නේ කුප්පැයි කියලා කියන්නේ කෙලස් කියන්නේ. එහෙන දේවල් හැටියට අපි ශරීර උත්තර හොයන්න හදනවා. ඒ දුවනවා මේ දුවනවා. දුවපු තරමට දාගන්න. වෙච්ච දෙයට ඉන්න සේතති කියලා කතහැරලා දාලා ඊගාවට චිත්තක්ෂණය පිරිසුදු කරගන්න තියෙන හැකියාව බලනවා නම් ඒක තාම ගැඹුරින් ධර්මයේ සඳහන් වෙලා තියෙනවා සියල්ලන්ටම සමාන අයිතිවාසිකමක් තියෙනවා සමාන හැකියාවක් තියෙනවා නැවත හිත gedara ගේන්න නැවත හිත වර්තමානයට ගේන්න නැවත හිත සතිමත් කරන්න නැවත හිත අප්‍රමාද කරන්න ඒකට කිසිම ධර්මයක් ඉගෙන ගන්න ඕනේ ඒක බර්ත් රයිට් එකක් ඒක ජන්මදායකයක් ඒක අවුල් කරන්නේ නැතුව වෙච්ච සිද්ධි ගැන විස්තර කරන්නයි විග්‍රහ කරන්නේ නැතුව කරබන නැත්නම් හුදේකලාව වුණා නම් හිත නැවතත් තුතුරු කට්ටා වගේ අවිල්ල නතර වෙන්නේ හොඳට. ඉතින් ඒක manussත් ප්‍රතිලාභේ පැකේජ් එකේම තියෙන එක. ඒ ලප්පතියම අපිට හම්බෙන දෙයක්. හලහප්පන්න නැතුව තිබ්බොත් හිත තැම්පත් වෙන එක තමයි වෙන්නේ. හරියට අර මහින්ජායක අරගෙන හොල්ලලා හොල්ලලා හොල්ලලා මේසයක් උඩ තිබ්බොත් තැම්පත් වෙන එක විතරයි වෙන්නේ. මොකක්වත් ඒකට වෙන වෙන්න දෙයක් නැහැ. අතේ තිබ්බොත් නම් අත හෙල්ලෙනකොට ඒක තැම්පත් වීම අඩු වෙනවා. මේ සම්ප්‍රතියක්. වගේ වෙච්ච සිද්ධිය දිහා හරියට ක්‍රිකට් වල තර්ඩ් අම්පයර් වගේ කැමරාවෙන් බැලුවන ක්‍රිකට් මැච් එක දිහා අම්පයර්ස්ලා දෙන්න හියුමන් එරර් එක තියෙනවා. කැමරාවේ හියුමන් එරර් එක නෑ. ඒක කරන්නේ වාර්තාගත කිරීම විතරයි. ජජ්මන්ටල් නෑ. පාෂල් නෑ. හෝම් ටීම් එකද විසිටින් ටීම් එකද ප්‍රශ්නයක් නෑ. නිසා ජජ්ස්ලා දෙන්නේ කියලා ජජ්ස්ලා දෙන ඕනම තීන්දුවක් චැලෙන්ජ් කරන්න පුළුවන් කවදාකවත් බෑ වීඩියෝ කැමරාවක චැලෙන්ජ් කරන්න. ඒ තමයි තර්ඩ් අම්පයර්. මේ සතිය කියන්නේ තර්ඩ් අම්පයර් තමයි. ඒක අන්බයස්ඩ්. ඇත්තට දිහා බලන කිසිම ප්‍රශ්නයක් නැතව සරක් වෙන්නයි. තව සරක් වෙන්නයි. වෙනකොට ප්‍රകൃතිය එළියට එනවා. ඉතින් අපිට වෙලා තියෙන්නේ එතකන් ඉන්න බෑ. තවසරක් වෙනකන් ඉන්න තියාම වෙච්ච එකේදී පුතුමාකාර විදියට ගාගෙන අනාගෙන නටන්න පටන් ගන්නවා. ඒ ගාගෙන ඉල්ල අනාගැනීම සිද්ධ වෙන්නේ සමාජශීලී වෙච්ච සතාට විතරයි. මේ වෙලාවේදී සමාජශීලී නෙවෙයි නම් අපිට කාටවත් කියන්න තු ඕන තරම් බේරන්න පුළුවන්. ඒක නිසා මේ නෝපන්න කුසල්, උපන්න කුසල් නොයිපද වීම සඳහා උපන්න කුසල් නොයිපද වීම සඳහා යෝගාවචරය ගත යුතු ක්‍රියාමාර්ග ගැටුවොත් වෙච්ච දේ ගැන කලබල නොවීම ඉතාම වැදගත්. ඒ වගේම ඒක කාටවත් නොකිය සිටීම ඊටත් වැඩිය වැදගත්. ඒකට කියන්නේ අභිවදනය කිය. කියා කපාය විදින හැමතැනම. එතකොට මේ පිස්සු පියාට ඔක්කොම ඔපිනියන් දෙන්න පටන් ගන්නවා. තමයි තාම කරන වැඩේ මේ ඔබ ඊටදී භාවනා කරපු කෙනෙකුට කියවට ප්‍රශ්නයක් නැහැ. එයා ගා ගන්න දෙන්නේ නැහැ, ගා ගන්නෙත් නැහැ. අභිරමණය කරන්නත් එපා, අජෝසනය කරන්නත් එපා, අභිවදනය කරන්නත් එපා. ඉති අජෝසති, නාජෝස්තිත්‍ති, නාභිවදති, න අභිනන්දති කියන එක ලස්සනට පුදුරජානන්සේ මේකට පිළියමක් වශයෙන් මතු පිටික සූත්‍රය මතු කරලා තියෙනවා. අභාවිත මනසට එක් කරන්නේ. අභාවිත මනස කලබල වෙලා ඒකට රිංග ගන්නවා, ඒ ගැන වචන කතා කරන්න පටන් ගන්න එක අභිරමණය කරන්න පටන් ගන්නවා. අභිරමණය කරන්න ගොඩක් වෙලාට කවුරුරි ස්තුති කරපු වෙලාවට. අන්නේම කරන්නේ නැති වෙන්නයි මේ සාරිපුත්‍ර සාන්ති මතක් කරන හිත පිට යන එක නම් හැටි. Taman කෙලින් පාර යනකොට ආහාර දෙන වාහන හැප්පෙන හැප්පෙන එක හැටි. ඒ වුණාට ඒක ගැන නඩු කියන්න යන්න එපා. ඔබ නැවතත් ගමන කරන්න ඵලයන් කියලා. මේ ළඟදී ලංකාවේ වෙච්ච කතාවක් කියනවා. ලංකාවේ තියෙන දැන් ස්කූටර් ජාතියක් ගොඩාක් කෑනු කට්ටිය තමයි පදින්න මන් දන්නේ ඒකේ නම මොකක්ද කියලා. අර නයිට් රයිඩර් එකේ තියෙන වගේ ස්කූටර් එකකුත් නේ බයිසිකල් එකක්. ඉතින් ඒ ළඟින් යන්න බයයි මොකද කාගේ හරි හප්පනවා. ඉතින් ඒ නිසා ඩ්‍රයිවර්ලා ඈතින්ම කියන බෝම්බයක් යන්නේ මේ අනේ ඕක පටල ගන්න ඕනේ. ඉතින් මිනිස්සු කියාලු දොස්තර කෙනෙක් ආවට ගිහිල්ලා කිව්වලු මේ මොකද ඇක්සිඩන්ට් එක. ඊට පස්සේ ගොල්ලෝ ඇක්සිඩන්ට් එක මෙන්න මේ අපල්ජාලි ස්කූටර් එකකට නෝනා කෙනෙක් කැප්පුවා කියලා. දොස්තර කියලා තවසේ දැනගන්න ඉපා යෝගේ ඥාන කෙනෙක් බයිසිකල් පදිනකොට පළාතට නොගී ඉන්නේ. ඊට පස්සේ නෑ මං ඒ ඇතුලේ තාලේ ක්‍රිකට් බල බල ඉඳලා ඇතුලේ. ඒ වගේ ඒවා බෝම්බ බයිසිකල් එකක නැගලා පාර යනකොට හැප්පුවා නම් මේක සාධාරණ. මේ ගේ ඇතුලේ තාලේ ක්‍රිකට් බල බල ඉඳිදී හැප්පෙනවා. එහෙම ඒව එනවා. ඉතින් මේක පරණ කර්මයක් ගෙවෙන වෙලාවක් කියලා සතුටු වෙන්න පුළුවන් නේද? ඊට පස්සේ ඒකට ආයේ නඩු කියලා කලබල කරන්නේ නැතුව කර්මණි ඉන්න පුළුවන් නම් ඒක තමයි කන්තිය පරම තපෝතිතිඛා කියලා කියන්නේ. ශාන්තිය පරම සපත. නිබ්බාණම් පරමං වදන්ති බුද්ධා. මේකට නිවන කියලා බුදුහාමුදුරු කියනවා. කවුරුත් ඇවිල්ලා ඇඟට අපේ හැප්පුණා. නුණ කෙනෙක් උනා ප්‍රශ්නයක් නෑ. ක්‍රිකට් බල බල ඉන්න උනා ප්‍රශ්නයක් නෑ. කතා කරන්න යන්න එපා. මොකද එතකොට වෙන්නේ අර ඇතිවිච්ච රැල්ල දිගින් දිගට යනවා. නිසා ඉවසන්නා නිවන් දකි කියලා බුදුමේ ප්‍රධාන වාක්‍යයක් කියනවා. ඉවසන් මංචති මන්දගෙන අපි හිතන්නේ එහෙම නෙවෙයි මෙයා පාඩම උගන්වන්න ඕනේ. ඒ තමයි යාට මාර්ග නීති කියලා දෙන්න ඕනේ. මොකකින් අතරක් අපි මොනවා කරුවත් ඔළුව ඇතුළට මොකුත් යන්නේ නැහැ. ඉතින් ඒක ටිකක් කරාත්න කතාවක් තමයි මම දන්නවා මේ ඒ ගියුම්කට කැමති නැහැ. ඉතින් අර හමුරු කෙනෙක් යාළු මේ ප්‍රයිවට් බස් එක ඩ්‍රයිවර් වගේ මෙහා පැත්තේ සීට් එකක් තියෙන හාමුදුරුවෝ වෙන් කළා. ඒක ගියාට පස්සේ බතකට මිනිහ කැපෙනවා. ඉතින් එක එක නම් දැන් බත කියන මිනිස්සු කියනවා අපේ මනුස්සයාගේ වැරද්දක් නැහැ කියලා යන්න වෙන්නේ නැත්නම් පොලිසිය කචන්නේ. පාරයින මිනිස්සු කියනවා මේ ඩ්‍රයිවර් ඇදලා මරන්න ඕනේ කියලා. ඒතර පොලිස් කාර්ය කැලිකළු බෑ මේ හාමුදුරුවෝ කියන දේ තමයි ඇත්ත. ඒ නිසා හාමුදුරුවෝ ගන්න කියලා වැඳලා කිව්වලු ස්වාමීන් වහන්සේ මේ මොකද දුන්නේ මම ඒ වෙලාවේ ඇත්තක වහගෙන හිටියේ. නිදාට ඇත්ත එක වහගන්න ඉවරයි. නැත්නම් පොලිසිය යන්නයි කොයි පැත්තට සාකේ ගියොත් කචන්නේ. ඇත් දෙකට තියෙනනේ ඇත් පිල්ලම් කියලා ජාතිය. ඒක පාලනය කරගන්න බැරි නම් ඉතින් ඊට පස්සේ දිගින් දිගටම යනවා. ඒ නිසා බුදු දන්පු බොහෝම පහසුවෙන් කියන ඇස්සක් තියෙනමුත් අන්ධෙක් විදිහට ඇස් ක්‍රියා කියලා. ඒකම තමයි කියන්නේ න චක්කු විඥාන නිසිතං විඥානං භවිස්සති මේ වෙච්ච දේ පිළිබඳව කතා කරන්න යන්න බෑ. හිතෙනවා මම තමයි ඉස්සරහම සීට් එකේදී මම සංඝයා වහන්සේලා නිසා මං කියන දේ තමයි සාධාරණ වෙන්නේ කියලා වච්චනේ ගියා නම් එළියට දිගින් දිගටම පොලිසියක් නඩුව දාලා ගන්න වාරේ සිවුරු අඳින්න වෙනවා. නෑ අනේ ඒ වෙලාවේ ඇත්තක වහගෙන හිටියේ කිව්වා නම් ඉවරයි. ඒ වෙලාවේ ඇත්තක වහගන්න එකට. ඔය දුටුගම රජුරු එලවගෙන ගියාලු තිස්ස කුමාරයා. යනකොට තිස්ස කුමාරට බේර අවුනන කර්මාව. තිසු කුමාරයා විජහාට පන්සල් කරලා හඳගත්තා. ඉතින් ගැමන කුමාරයා දන්නවා මේක රින්ගුවේ අහවල් තැන්න කියලා එතෙන් ගියාට පස්සේ මේ සංඝයා වංශවල 30 මේ හවද කියලා. ඉතින් ඉඳගෙන ඉන්න සංඝයා නැගිට්ටා. නැගිටලා ඉන්න සංඝයා ඉඳගත්තකලු අපි ඉඳගෙන ඉන්නකොට නම් ආවේ නැහැ. මේ ඒකෙන් තමයි ಜಾති බේරුනේ. දැන් ගුණ ගමන කුමාරයා දන්නා මේ ස්වාමීන් වහන්සේට නෑ බෑ කියන්න බැරි නිසා අපි ඉඳගෙන ඉන්නකොට නම් ආවේ නැහැ. අපි හිටගෙන ඉන්නකොට නම් ආවේ නැහැ වෙලාව ඉඳගෙන නැගිටින ඉච්චා. ටික වෙලා කරන ඇඳක ධාන මිනිහක් අරගෙන යනවා. දැන් මුළු වාරේ ධාන ඊට පස්සේ කරු තිස්ස ඔබ දැනගන්නේ අද බේරුනේ සංඝයා නිසා කිව්වා. මුකුත් කරගන්න බෑ. ඊට පස්සේ වැටියෙම වෙහෙර ගියාම හඳුහාමුදුර තමයි මේ හකජුර තමයි සද්දා තිස්ස කියන්නේ. එයා දන්නවා එදා සංඝයාගේ තිබුණ මේ තීක්ෂණ බුද්ධිය මා බේරුණා මිසක් මගේ අයියා කියව නැහැ. ගැමුණු කුමාරයාට හිටපු එකම කුමාරයා සාලිය වෙන ගෑනු කෙනෙක් කතා කරන නිසා රාජ්‍ය හිමි වෙලා ගියා. රාජ්‍ය ආවිත් පස්සේ මේ තිස්ස කුමාරයා. ඉතින් මේ වගේ ටැක්ටික්ස් දන්නේ නැත්නම් වැඩි කියන්නේ දහං ගැට කියලා කියන්නේ. සමහරලාට සංඝ ගැට කියලාත් කියනවා. තුවෝ ඉගෙන ගන්න සාමාන්‍යයෙන් පැවිදි වෙච්ච ගමන් හම්බ වෙන්නේ නැහැ පැවිදි වුණා. සෑහෙන කාලයක් යනවා. මේ ගහ ගන්න නැතුව වේවන් ඇඟේ යකුණක් ගා ගන්න නැතුව ඉන්නවයි කියන එක අතේ පොල් තෙල් ගාගෙන කොස් කපනවා වගේ වැඩක්. ඉලෙක්ට්‍රිසිටි වැඩ කරනකොට රබර් ග්ලව් එකක් දාගෙන ඉන්නවා වගේ වැඩක්. ඉතින් අපිට වෙලා තියෙන්නේ අපි කාටට උගන්වන්න හදනවා මේ සිද්ධියෙන් එහෙම වෙන්න බෑ මේක සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ හැම එකකින්ම වෙන්නේ මොකද රෝපණ අකුසල් රාශියක් ඇවිල්ලා නැවත Tamange ස්වභාවිකයට නැත්නම් සතියට එහෙම නැත්නම් ඉදෙත් හිතේ ආගන්න බැරි වෙනවා ඉතින් මේ සංසාර විස සංහාරි සාධාන ඉෂ්ට කරන්න හරි ගියොත් අපිට කවදාකවත් සංසාරයෙන් ගොඩ වෙන්න වෙන්නේ නැහැ. මේක විසඳන්න දෙයක් නැහැ මේ කක්කා. 100 100ක්ම කක්කා. ආන්නේකදී මේ උපන්න කුසල් නැති කිරීම සඳහා මේ තියෙන ක්‍රමවේදය ඉතාමත් ලස්සනට ආයි මුකුත් නැහැ ඒකේ මේ නිවන වගේ විස්තර කරලා දෙනවා පන්දි ස්වාමීන් වහන්සේ. මේ වගේ නොවිය යුත්තක් අකටයුත්තක් අකුසලයක් එන්නේ ඉස්සලත් සතියේ නම් අකටයුත්ත වුණත් එක්කම නැවතත් හිත සතියට යන්න පුළුවන් නම් ඒ අකටයුත්තෙන් කෙලෙස් උපදින්නේ නැහැ. ඒකෙන් තමයි ඒක වෙරිෆයි කරන්නේ. මේ අකටයුත්ත වෙන්නේ ඉස්සලත් මගේ හිත සතියේ. අකටයුත්ත වලත් වහාම හිත සතියට ආවා. එවනම් අතරමැදි මොනක්වත් වෙලා නැහැ. වෙච්ච දේ ඔක්කොම අහෝසි වෙනවා. ඒක සර්වඥාන්සේ දේශනා කළා තියෙනවා. වෙච්ච දේ ditta ධම්ම වේදිනේ වශයෙන්ම ගෙවන්න පුළුවන් නම් ආය උපජ වේදිනී අපරාපරිය වේදිනී වෙන්නේ ඊගාවාත්මයට ගෙනියන්නේ නැහැ මේ වෙලාවේදී ටිකක් වෙහසක් මේ වෙලාවේදී නිකන් වමනේ කරලා ඒක කනවා වගේ එච්චරයි නමුත් ඒකේ ලාභයක් තියෙනවා මේක වැල්ලෙන්නේ නැහැ අනුන්ගේ මානසිකත්වයෙන් තමන්ගේ මානසිකත්වය ඉතින් මේකට තමයි අපි සතිය වඩලා අපි පුරුදු කරන්නේ පරණ කර්ම තියෙනවා නම් වරේ ඇවිල්ලා මේක බලච්චාවක් හැබැයි අලුතෙන් කර්ම රැස් කරන්නේ ඒක නිසා යෝගාවචරයට මුදුවටම භාවනා දියුණු යෝගාවචරයට පේනවයි කියලා සරුවචන්සේ සඳහන් කරනවා මේ ආත්මෙම නිවන් දකිනවා නම් පරණ කර්ම ප්‍රතිසන්දීප වැඩි වෙන්න පටන් ගන්නවා කියලා. හරියට අවුරුද්ද අන්තිමේ account balance කරනවා වගේ. ඔක්කොම එන්න පටන් ගන්න. එයා දන්නවා දැන් නම් ඉතින් ආයේ ඊගාවාත්මට ගෙනියන්න බෑ. දැන් තියෙන හරිය නාට්‍රික ඇහෙන්නයි හදන්න කියලා සතුටින් බාර ගන්නවලු. අස්වාභාවික ස්තුති එන්න පටන් ගන්නවා අස්වාභාවික චෝදනා එන්න පටන් ගන්නවා ආස්වාභාවික කරදර එන්න පටන් ගන්න බෑ තමයි සති ධාරාව දිගට යන සති ධාරාව කැඩෙන්නේ හිතා ගන්න බැරි අසාධාරණ දේවල් සිද්ධ වෙනවා ඉතින් ඒකත් සුබ ලකුණක් වෙනවා ඒ වෙලාව මේක ඉවර කරන්න හදන්න කියලා ඉතින් එහෙම කළා තමයි අඟුලිමාල බේරගත්තේ පුත්‍රයන් වහන්සේ බැරි වෙලාවත් ඔය මේ ආත්මය වශයෙන් එන ditta ධම්ම වේදිනිය වශයෙන් එන කර්ම නඩු අහන්න ගියා නම් කරපේකන දොස් කියන්න ගියා නම් රහත් නොවි මැරෙන්න උනා නම් බුද්ධ කල්ප කීයක් එන්න වෙයිද දන්නේ යට. ඊට පස්සේ ඒ ඒ ඒ අඟුලිමාල හාමුදුරන්ට මේක තීරුම් ගත්තා. අඟුලිමාල කියලා කියන්නේ නමෙන් අහිංසක දිසාපාමෝකාචාර්යගේ ඒ බැච් එකේ බැච් ස්ටොක් කරපු එකන. සුපර් බ්‍රේන් එකක්. බුදුරජාණන් කියලා දුන්නා දැන් ඔබ දැන් කරපු ටික දන්නවනේ. එනිසා දැන් ඉතින් එන්න පටන් ගන්න ඕකෙන් ටිකක්. ධිට ධම්ම වේදනාසී ඊවසපං. බයුවන් හදාන්නේ කරන්න කියලා නැත්ති යුක්ති බලන්න ගිහිල්ලා පමා කරගත්තොත් රහත් වෙන්න බැරි වුණොත් මේ ආත්මේ ඔක්කොම තොග විශ්වාස කරලා නම් සිල්ලර කරන්න යන කරන්න යන්නේ ඔක්කොම පැත්තකට දාලා රහත් යන. රහත් වුණා. 999ක් දැන දැන කපලා තිබුණා. බුදුජාණන් වහන්සේ කපන්න ගිය මිනිහා. තමන්ගේ අම්මාව නම් තමන්ගේ අම්මත් කපන්න ධර්මට හිටියේ. ඔය එකක්වත් වැඩ කරේ නෑ. මොකද දිට්ඨම වේදනීය වශයෙන් තමයි ගල් වදිනවා, ගුටි ගැහෙනවා, බැනුම් අහන ඔක්කොම විවසනවා. දන්නවා එකකින් හරි කොක්ක වැදුනොත් කොච්චර දුරට ගියයි දන්නේ. ඉතින් ඒ යොසීම හිතන්න පුළුවන් වේද කියලා බෝසතාණන් වහන්සේ සමකට ඇර නැත්නම් ශාසනයක් ඇවිල්ලා හොඳටම ශාසනය තේරුම් අරගෙන සිත මේ වශයෙන් චින්තාම වශයෙන් කරලා තේරුම් ගත්ත කෙනෙක්ගේ මේ ගුණයට මේ ගුණයට කොහොම ස්තුති කරන්නද කියලා මේ ගුණයට කොහොම සමාජශීලී වශයෙන් අගය කරන්නද කියලා පැමිණි දුක් පැණි ගන්න. ඔය තමයි සිංහලයේ දාගෙන තියෙන වචනේ. ආවට පස්සේ උනාට පස්සේ විසඳන්නේ අහුව හොයන්න යන්න බෑ කියලා වෙලා ඉවරයි. ඔබ පුළුවන් තරම් ඉක්මනට නැවත හිටපු තැනට හිත ගන්න පුළුවන් ක්‍රමයට යන්න ඉතින්දි කිසිම කෙනෙක් නැහැ. උදව් කරන්න කිසි කෙනෙක් නැහැ. වෙච්ච වැරදි ටික විතරමයි තියෙන්නේ. Taman අත්තරදි කරලා කරලා කරලා කෝටියක් අත්තරදි කරුවක් කමකුත් නැහැ. වෙත පැමිණිච්ච එක ඉවසංග ඉවසලා බලන්න පුළුවන් තරම් ඉක්මනට අර තමන් පුරුදු කරපු අරමුණේ හිත හිත ගන්න පුළුවන් නම් ඉඳගෙන ඉන්නකොට මෙතන හිත තියන්න. ඇවිදිනකොට මෙතන. අය කතා කරන දෙයක් නැහැ. නිවන් දකින්න ඕනේ නැහැ. මේක දැක්කට පස්සේ මේකට කියන්නේ ditta dhamma vedani වශයෙන්ම කර්ම ගෙවන ක්‍රමය. ආය කාගේ පක්ෂග්‍රාහීත්වයක් හෝ පක්ෂයක් කරගෙන හෝ මේක අනා ගන්න එපා. මේකෙන් කේස් එකක් යන්න දෙන්න එපා. මේක ගැන අභිවදනය කරන්න එපා. කාගෙන ඉන්න එකයි තියෙන්නේ. මම මේ යෝගාවචරේ මට ඔය කායෙමත් මොනවක්වත් කරන්න බෑ. ඉවසගෙන හිටපන් කියලා. ඉතින් ඉතින් යනකොට යෝගාවචරයට අනිවාර්යයෙන්ම සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුන බලපාන. එයා දන්නා මේ කතාවෙන් තමයි මේ තේරම පට වෙන්නේ. ඒ නිසා කට පරිසම් කරගන්න. කෙල කඳුලක් හෙල්ලෙන්න අරින්න එපා. කාගෙන හිටපන්. සම්මා කම්මන්ත කවදාවත් ඒ කරදර කරපු මනුස්සයාට ගහන්න බණින්න ඕවිෂ් අනවශ්‍ය ස්තුති කරන මනුස්සයාට ගිහිල්ලා තෑගි දෙන්න යන්න එපා. මේක කර්ම කර්මයක් මේ වැඩ කරන්නේ. ඔක කොහොම තිබිච්චා. මාතපය පරිසම් කරනවා. ජීවන රටාව හදා ගන්න ඕනේ මේක කේසයක් නොවන තාලෙට තමන්ගේ ජීවන රටාව කරගෙන යන තාලෙට. ඉතින් ඒක මම හිතන්නේ බුදු දන්වන් අපිට උගන්වන්නේ. ඒකට කියන්නේ common sense කියලා. ඒකට කියන්නේ සාමාන්‍ය බුද්ධියද ඇත්තෙම නැති ලෝකෙ ඉච්චරයි. මොකද අපි විශේෂඥ වෙනකොට මොන සබ්ජෙක්ට් එකේ විශේෂඥ කෙනෙක් ඒ මනුස්සයා පැහැදිලිවම common sense නැහැ. common sense කැප කරලා තමයි අපි මේ එක එක දේවල්ට විශේෂඥ වෙන්නේ. ඊට පස්සේ ඒක අපි කර්ම චක්‍ර කියනවා. ඒක නිසා කිසිම කෙනෙකුට මේක අසාධාරණයක් වෙන්නේ නැහැ. පැවිදුනේ නැහැ කියලා ධර්මයේ දන්නේ නැහැ කියලා මොකක්වත්ම අවශ්‍ය කරන්නේ තමන්න තියෙන පිරිසුදු කරගත්ත චිත්තක්ෂේත්‍රය මේ පෑදීදියට ආය බොරදියෙක් වෙන්න දෙන්න එපා. පෑදීදියට බොරදියෙක් වෙන්න එපා අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපයි කියලා ඉවසනකොට තේරෙන පටන් අර ගන්නවා කිසිම සාධාරණීකරණයක් කරන්න බෑ ඊවසීම. ඇවිල්ලා එක එකන අහනවා මොන මොන පැතිවලින්ද කරන්න කියලා. කියලා දෙන්න තේරෙන්නේ නැහැ. හැබැයි ඒ මට්ටම පැනපකිනාට තේරෙනවා. මේ මිනිසයා මොන දේ වුණත් ඒක ඇද ඇද යන්නේ නැහැ. අද්ද අද්ද යන්නේ නැහැ. අපි කියන්නේ කේස් එකක් ගන්න නැහැ. ඔය යන්න. ඉතින් ලෝකයා එනවා. ඒකෝට දැන් මෙහි පාර ගහින් ගහලා තියෙන බෝල්. ඇක්සිඩන්ට් එකක් වුණොත් නිකන් ඉන්න එපා. අපි බාර කකුලක් උස්සගෙන ඉන්නේ ඕගොල්ලෝ වෙනුවෙන් නඩුව කතා කරනවා. අනිවාර්යයෙන්ම අපි දිනවල දෙනවා හැබැයි 120ක් කොමිෂන්. හරියට නිකන් අපි වෙනුවෙන් ඉදිරියට ඇවිල්ලා උදව් කරන කට්ටියගේ. ඇක්සිඩන්ට් එකක් වුණොත් අපි මේ ක්‍රේන් එක ලැහැත්ති කරන පාරයි ඉන්න හන්දියවල. මේ අපිට උදව්වද? අනේ තෝ හැඳි ගිය මට ඕනේ ගෑරේජ් එකට ගිහිල්ලා දැන් මේකට දාපුවා විතර කොමිෂන් එකක් හම්බ වෙනවා ක්‍රේන් එකට මෙච්චරයි ගන්න. මොකද දන්නවා අපි අමනියෝ කියලා දන්නවා මේ මිනිස්සු. කලබලයක් වෙච්චාම කොරස් කටේවත් අද්දා ගන්න නටන බව දන්නවා. එතකොට එක එක ඇවිල්ලා බහනවා. අය කරදරේ වැඩි එක තමයි බහන. බුදු දනන් අපිට දීලා තියෙන ওই කරදර උතෙන් නතර කරපන්. ඒක එක් කරන්න බහන්න දෙන්න එපා. කරුණා කරලා බෙහෙත ගනින් තිබුරුතේ. මේ මේ රටේ මිනිස්සුන්ට ඒක තේරෙන්නේම නැහැ. ඒගොල්ල කියන්නේ අනිවාර්යයෙන්ම ලීගල් ඇක්ෂන් ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඉන්ෂුරන්ස් ක්ලේම් කරන්න ඕනේ. ඉතින් මේ මගුලෙන් වෙන්නේ මොකද්ද? කාර්යතර වෙච්ච මිනිසයා තිබුණට තේරි කරදරයක පටලැවෙනවා. ඒක නිසා මේකෙදී නියතමානී පුද්ගලයාට අහිංසක මනුස්සයාට ওই මනෝවිනික සහයයක් අවශ්‍ය කරන්නේ මොන දේ වුණත් දැන් මේ තිබුණු පිළිසු චිත්ත වීති පිටපැන්නා පුළුවන් තරම් ඉක්මනින් හැකි ඉක්මනින් පිටේ යෑම ගැන පශ්චාත්තාප වෙන්න එපා ඒකයි වැදගත් නැති අපව එන්න කොච්චර වෙලා යනවද කියලා කාට හරි පුළුවන් නම් කමටහන් වත්තා පිළියන්න මේ විදිහට අමෝරාවෙන් හිතට ආපු කෙලෙසයක් ආවෙලා හැවෙන්නේ නැවත හිත තිබුණු තැනට ගන්න සතිය පිහිටවන්න වෙ සතිය පිහිටවන්න ගත්ත ප්‍රයත්නයේ සහය ලැබිච්ච ප්‍රතිඵලය පැහැදිලිව කියන්න යාසෝවන් මාර්ගස්තු කිලේ කියලා. සතිය පිහිටීමේ පළවෙනි අවස්ථාව නම් එච්චරම වැදගත් නෑ. යකින් ඒක තාම එහෙම වෙන්න පුළුවන්. නමුත් ඒක මතින් එන දෙවෙනි එක ආම්බෙන් අමෝරාවෙන් අපේ හිතේ එක එක දේවල් කඩා වැටෙනවා. හරිද උල්කාපාතවා. අන්නේම දෙයක් වුණාට පස්සේ හැලහැප්පීමක් වෙනවා. අන්නේ හැලහැප්පීමෙන් පස්සේ නැවත හිත gedirin පාර කියන්න පුළුවන් නම් ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම රචනය බවටපත් වෙනා එක පැහැදිලිව කියන්න පුළුවන් මාර්ගස්ථය කියලා. ඒ මනස කොච්චර ගැහුවත් ඊට පස්සේ උතුරු කට්ට වගේ කැරකිලා එන්නේ උතුරටම තමයි. අන්නේ එතකොට ආතෝ ජාන්මාන්සලා සඳහන් කරලා තියෙනවා ලද්දස්සාසෝ ලද්දපතිට්ඨෝ බුද්ධ ශාසනය කියන්නේ බුද්ධ ශාසන ප්‍රතිස්ථාවක් යට ලැබිලා තියෙනවා. එයාට අස්ස සිලක් ලැබිලා තියෙනවා. මම මොනක්වත් නිසා නෙවෙයි මේ ඉවසන්නේ ශාසනය වෙනුවෙන්. මම මොනක්වත් නිසා නෙවෙයි ඉවසන්නේ මගේ චිත්ත ප්‍රවෘත්ති පිරිසුදු කරගන්න ඕන නිසා. ඔය ලෝකයේ තියෙන සාධාරණය අසාධාරණය. ඒක මේ ජඩයන් විසින් කරන ලද නීති පද්ධතියක් තියෙනවා. ඒකම නීතියක්වත් නිවනට යොමු වෙන්නේ නැහැ. ওই ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම නීති පද්ධතිය අරන් බලන්න ඒක කිසිම තැනක නෑ ඒව තියෙන්නේ නිකන් මේ ඒ හදපු එකාට වාසි වෙන නීති පද්ධතියක් මේකේ තියෙන. බුදුරජාණන්සේ අපිට දීලා තියෙන්නේ ඒක නෙවෙයි. ඔබ ඕනේ ගෙවන ගෙවිල්ලක් ගෙවපන් මේ ජීවිතේ මේකේ කරදර ඉවර කරන්න බෑ. ආයේ මතු වෙන කෙලෙස් නෑ අලුතෙන් එන කෙලෙස් වලට සැලෙන්න දෙන්න එපා. අන්න ඒ කියන කාරණාව තේරුම් අරගත්තොත් න පඩවි ධාතුන් පාදිස්සාමි න පඨවි ධාතු නිශ්චිතං විඥානං භවිෂ්‍යති इति එවං හිතේ ගහපති සික්කිතාව අපි මේ යම් ආකාරයකට පිස්සු චිත්තක්ෂණයක් අත්දැකයි කියලා හිතන්නකො නැත්නම් කර්මස්ථානය දන්වයි කියලා හිතන්නකො මම හිත තියෙන්න ඕනේ මෙතනයි කියලා මරණ මොහොතේදී කොයි විලාකාරයි එතකොට මේ පෘථිවිය නිසා පදනම් කරගත්තා පඨවි ධාතුව නිසා මගේ හිතට নানা ප්‍රකාර ප්‍රශ්න ඉඳින්නේ ඉඩම් ප්‍රශ්න කියලා අපිට කියනවා බුදල් ප්‍රශ්න ඉතින් එනවමනේ. මොකද ඒ ඉඩම් කියලා කියන්නේ වටිනාකම ගත්තොත් විශාල වටිනාකමක් ඒ වගේම પરම්පරාගත දේවල්. ඉතින් ඒකක් ඔලුවට ආවොත් ඊහාර්තන මැරණ එක හරි පස්සට දාලා පුළුවන් නම් මේ ඉඩම් ප්‍රශ්නේ විසඳලා තියෙන මැරෙන්න එපායි. එහෙම නැත්නම් ලාභෙට ඉඩම් කල්ලක් ගන්න තියෙනවා නම් මලමිණි හරි කමන්න නැගිටලා ගිල ගන්නවනේ. ඔද ලේසි නෑනේ. ඒ නිසා මේ පඨවි ධාතුව කියලා අපි සාමාන්‍ය කරන පෘථුවිය කිව්වහම ඉඳන් තමයි. නමුත් මෙතන ඒක නෙවෙයි සඳහන් කරන්නේ තද ගතියට. මෙතන සඳහන් කරන්නේ සහැල්ලු ගතියට. මෙතන කතා කරන්නේ සුමුදු ගතියට. මෙතන කතා කරන්නේ ගොරෝසු ගතියට. ඒ වගේ පඨවි ලක්ෂණයේ තියෙනවා ලක්ෂණ හයක් පෙන්වනවා. බර, හැල්ලු, තද, මෙලෙක්, ගොරෝසු සුසුසියු. ඉතින් මේ සඳහා අපි මේ ගෘහෝපකරණයක් ගන්න වෙලාව, වාහනයක් ගන්න වෙලාව කීයක් කරන හොයනද කියලා බලන්න. ඉසහල්ල බවට, මේක තද බවට, මේක මුරුදු බවට, මේක ගොරෝසු බවට. ඉතින් මේ කරුණු අපේ හිත අනු අපේ හිත තත්ත්වගත වෙලා තියෙන්නේ. එසා මරණ මොහොතේ ආවත් අපි මොනවද දුන්නත් නිකන් හරක දුන්නත් අන් තියනවාද කියලා බලන්න. නිකන් හම්බෙන හරකත් අන් බලන්න. අන්න ඒ වගේ මේ විශේෂණය දෙලා යන්න හදන වෙලාවේ පටවි ධාතුව නිසා අපේ දවසේ 125ක්ම අපි කාලකන්‍ය වෙනවා. මේව කල්පනා කරන්න. ඒක නැතුව ජීවත් වෙන්න පුළුවන් කියන එක නෙවෙයි මම කියන්නේ. ඒක අවශ්‍යයි. බුදුජානන්සේ බුදු වෙන්නේ ඉස්සලා මේ මනුස්ස ලෝකෙට එන්නේ ඉස්සලා දේශේ සාකල බැලුවා. නමුත් මේකෙන් මේ තරම්ම මේක පටවි ධාතුව නිසා මේ කරදර වෙන්න පටන් අරගත්තොත් අපේ තියෙන මේ වර්තමාන අහිංසක චිත්තක්ෂණය කොහොමඩක්වත් කවුල් පාස වෙනවා. ඒක නිසා මහ පොළොව බඩ බැඳගෙන hina වෙනවලු. ඉන්නකම් මේ මිනිස්සු මහ පොළොව බෙදා ගන්න මැරෙන්න හදනවා. අන්තිමට අඩි 6ක් දිග වරක් විතරයි මේ මිනිහට අයිති වෙන්නේ. ඒ බව දන්නේ නැතුව ඉන්නකම් ඉඳන්මයි. මේ මහ පොළොවේ hina වෙනේ hinaව හතර hinaවෙන් එකක්. තමන් අනිවාර්යයෙන් මේ අඩියයි විතර සමහරට ඒක හම්බ වෙන්නේ නැහැ බල්ලෝ කාලා මැරෙන්න දන්නේ නැහැ මේක තියාගෙන මේ මැරෙනකම් මේ මිනිස්සු මේ පටවි ධාතුවට කරන මේ සෙල්ලම් අපි මේ දේශ සීමාරගල කියලා කියන්නේ යුද්ධ කියලා කියන්නේ මොනම දෙයක්වත් එහෙම නැත්නම් මෙහෙමයි කියන්නේ යුද්ධයට හැමදේම සාදාන යුද්ධය සාදාන කියලා නැහැ කොයි යන්නේ කොල්ලෙන් හරි මල්ලෙන් හරි කඩා ගන්න එකයි තියෙන්නේ ඒ කිය හේව පරිණාමයකින් අපි ඇවිල්ලා ඉන්නේ අපි මේ එක්කෙනෙක්වත් ලේවල ඒ ඒ අපිරිසුදුකම ගෑවිලා නැති කෙනෙක් නෑ. අපි මේ ජාතිය ප්‍රෞಢත්වය කියලා කියන්නේ බරාගත් එක තමයි. අපිට මතක නෑ මේ විජු කුමාරය ඇවිල්ලා ලංකාව අල්ලගන්න වෙලාවේදී මේක ඉති වෙන ජාතියක්. ඒ මොළු වෙන ජාතිය සේරම කැටි කරවා. කොයිනිට පිංසිත වෙයි. ඊට පස්සේ දරුවෝ දෙන්නේ කමරට පස්සේ කොයිනිට විසිකලා. ජඩයන්ගෙන් ජඩෙක් අපි ඔය පරම්පරාව. ඒ විජය කුමාරගේ අම්මයි තාත්තයි සහෝදර දෙන්නේ. සහෝදරයයි සහෝදරි. අයියා නංගි තියාගත්ත කතාවක් මේ තියෙන්නේ. නංගි තියාගෙන හැදුන මේ කඩප්පුලියා රටේ තියෙන බඩ පිට කරපු එකෙක් තමයි මම දන්නේ. අපි කියන අපේ කුදල් තියෙන ඉතිහාසය හරියද නැද්ද මම දන්නේ ඌ ආවට පස්සේ කෙරුවෙත් අර ජඩ වැඩේම තමයි. ඉතින් ඒකල රට අල්ලගත්තට පස්සේ දැන් අපේ පැතුර හෙලා ගත්තට පස්සේ කවදාද අපිට ඕක වෙන්නේ බෑ අපවතරේ. ಜಾති වශයෙන්. ඒකකොට මෙතන හිටපු මිනිස්සු හරි වෙන කෙනෙක් කියලා ගන්නකොට ඕකට ಜಾතිගත කතා හරියන්නේ නැහැ. දැන් මේ වගේ දොරවල් වහපදනක මිසක මේක රේඩියෝ එකේ මම කියවන කොහොම ඉතිද ලංකාවේ. අද බෙල්ලව සිතුරු කරන්නේ. මේ අමනියෝ මේ අමනියෝ නිසා මුන්ට මතක නැහැ කොහින්ද දාගෙන අපිට අල්ලනකොට හොඳයි. හැබැයි අපිට වදිනකොට වෙන්න ඒක වෙන්න බෑ. නහර තුප්පගෙන වලිග උඩ තියාන කන් දිග ඇරගෙන කෑ ගහන. ඉතින් මේ පටවි ධාතු වගේ තමයි ආපෝ ධාතුව ගත්තත්. වතුරට කරන රණ්ඩු ගත්ත එක්කෝ. බුදුජාන්සේ වැඩ ඉන කාලෙම රෝහිණී නගරේ රෝහිණී නදියේ ශාක්‍ය වංශය කෝලිය වංශය මරාගත්තා. වතුරට. තනබෝ කලකින් මේ ඕස්ට්‍රේලියාව වගේ රටක ප්‍රධානම දුර්ලභ වස්තුව වෙන්නේ වතුර. මොකද මේක ඩෙසර්ට් වෙනවා දිගටම. වළක්වන්න බෑ. ඒ නිසා ඇමරිකාව පුළුවන් තරම් බලනවා කැනඩාවේ ෂෙප් එකේ තියන්න. මොකද කැනඩාවේ ඇති වෙන්න වතුර තියෙනවා. දැන් දැන් දැන් නටන්න පෙට්‍රල් වලට ඊට පස්සේ හක්නේ ඉන්නේ වතුර. ඉතින් මේ න ආපෝ ධාතු පාදී සාමීති. න ආපෝ ධාතු නිසිතම් විඥානම් භවිෂති इति මේ හතරමහා ධාතුන්ගේ වතුර නෙවෙයි ආපෝ ධාතුව කියලා සඳහන් කරන්නේ වැగిරෙන ගතිය. එහෙම නැත්නම් පිටු කරන ගතිය. ඉතින් අපි භාවනා කරනකොට වැగిරෙන ගතිය ආපුවම නව දොරෙන් කාරළු වැగిරෙනවා. නායෙන් හොටු වැగిරෙනවා, කණෙන් කං කරළු වැగిරෙනවා, ඇහෙන් කඳුළු වැగిරෙනවා, කටෙන් කෙල වැగిරෙනවා, දාඩිය වැగిරෙන හැම සිදුරකෙම වැగిරෙනවා. ඉතින් ඒක මතුනාට පස්සේ අපි ඒකට එක එක ලෙඩ දානවා. ලෙඩ ලෙඩ නම් දාලා මේ ආපෝ ධාතුව කියන එක මතක නැහැ. ඊට පස්සේ ඒ අනුව ප්‍රෙස්ක්‍රිප්ෂන් ලියාගෙන බෙහෙත් බීගෙන මැරෙන්න හදනවා. මේ ආපෝ ධාතුව කියලා ආපෝ එන්න කියන්න එපයි කියලා කියනවා. දැක්කින ගතිය නැතු ජීවත් වෙන්න බෑ. ඒක නැත්නම් ඒක නැති වෙච්චාම තද ගතිය එනවා. හිර වෙනවා. ඉතින් මේ දෙක එනකොට මේක ජීවිතයට සම්බන්ධ කරගත්තොත් ශරීරාංග වලට සම්බන්ධ කරගත්තොත් හරි බයක් ඇති වෙනවා. නමුත් මේ දැන් කිපිලා තියෙන ආපෝ ධාතුව මේ කතා කරන්නේ අසවලා කියලා. ලොකු සංසේ සඳහන් කරලා තියෙනවා යෝගාවචරය ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. පඩවි ධාතු ක්‍රියාත්මක කරනකොට බරගති, සෑහළු ගති වැටේ. මෙලෙක් ගති, තද සුහුදු ගති තද ගති ගොරසු ගති වැටේ. ඒ දැහ වැටෙනකොට යෝගාචර පුළුවන් මේ කය කියන ඉන්ද්‍රිය තුළ දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ ආපෝ පටවි ධාතුව කියලා දැනගන්න පුළුවන් නම් එයා හැම කෙනාගේම කය කියවවා. ඒක විශ්වගත භාෂාවක්. එහෙම නැත්නම් මේ ආපෝ ධාතුව ක්‍රියාත්මක වෙනකොට මේ ලෙඩ ලෙඩ රෝග වල නම් වී ශරීරාංග දානතු මේ වැగిරෙන ගතිය මේ පිටු කරන ගතිය කියලා දන්නවනම් එයා ධාතුන්ගේ භාෂාව විශ්වගත භාෂාවක්. ඒ වගේම තේජෝ ධාතු උණුසුම සිසිලස. එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ ලක්ෂණ. මේ හතරමා ධාතුන්ගේ පිට එක චිත්තක්ෂණයක්වත් නැහැ. මේ ශරීරය දිහා බලන්න හිටියොත් මේ හතරමා ධාතුන් එක එක නලියනවා. හැබැයි මේක එක මේක තුල තියෙන ලස්සන පැත්තක්. එහෙම නැත්නම් හොඳ පැත්තක් තියෙනවා. මොකද එක ධාතුවක් පිළිබඳ අනිත් තුන් දෙනාම නිසාද. ඒක හරියම ලස්සන වැඩක්. අපි ඉස්සෙල්ලා එකලක් දාන්න පුළුවන්. ඇහැ කන දිවනාසය කය මන කියන හයෙන් එකක් කිපිලා නම් අනික හය දෙනාම කරපයි. ඒ නිසා කිපිච්ච එකකට ස්තුති කරන්න ඕනේ. පස් දෙනෙක් නිස්සද්ද කරන්න තමයි උන් කිපෙන්නේ. දැන් කිපිලා තියෙන්නේ අහවල් එකයි කියලා. එතනින් මෙච්චර කෙලෙසෙනවයි කියලා දන්නවනම් එහෙනම් එයා හයම ගැන දැනගත්තා වගේ. ඒ නිසා මේ නාඩගමට නළුව 6 දෙනෙක් ඉන්න එක කරදර හයක් නෙමෙයි. මොකාරි මතුවෙන්නේ අනිත් ටික යටපත් කරන. ඒක තමයි අධිරාජ්‍යවාදී ක්‍රමයේ හැටි. අපි හැම එකම නැගිටින්න හදන්නේ අපිට කද්දාකවත් නැගිටින්න බෑ තව කෙනෙක් චප්ප කරන්න. මේ චප්ප කිරීමේ න්‍යාය තමයි අපි ඔය භෞතික මේ ලෞකික ඥාන කියලා කියන්නේ. තව කවුරු හරි සූරකරන න්‍යාය. ඉතින් ඒක තියෙනවා චක්කුසෝත ගහන ජීවවා කායමන කියන මේ කොයි එකක් එකෙක් නැගිටින්නේ අනිත් පහ චප්ප කරන. ඒ වගේ මේ කය ඇතුලේ තියෙන හතර මහා ධාතුන්ගෙන් එකෙක් හැම වෙලාවෙම කිපිලා. ඒ කිපෙන්නේ අනිත් තුන් දෙනා යටපත් කරලා. ඒ කියන්නේ කිපිච්ච එකට ස්තුති කරන්න ඕනේ මොකද තුන් දෙනෙක් යටපත් කරගෙන ඉන නිසා. ඒ නිසා දැන් කිපිලා තියෙන මොකද්ද කියලා දැනගෙන ඒකට කලබල වෙන්නේ නැතුව ඒකෙන් මෙන්න මෙච්චර කෙලෙස් උපදිනවා මෙච්චර ආසාවල් උපදිනවා මෙච්චර එපාකම් උපදිනවා මෙච්චර දරතිය උපදිනවා මෙච්චර පටලයි උපදිනවා කියලා ඒක දන්නවනම් ඒක සත්‍ය කෘත්‍යයක්ද? එහෙම නැත්නම් සත්‍යයට ආවෝ හරියනතුවද කියලා බැලුවොත් ධාතු මනසිකාර ගන්න යෝගාවචරය ඒ ධාතුවට අනුව මේක දිහා බලන්නේ ද්වේෂයෙන් නම් සතිය නෑ. මේක දිහා බලන්නේ ද්වේෂයෙන් නැත්තම් ඒක සතිය තියෙන බකලම. ඒක තමයි ඒකට කරන්න තියෙන කිපිච්ච දේවල් අකරන තියෙන එකම දේ. ඒක නිසා මේ එක එකක් එනකොට ද්වේෂ කිරීම තමයි ලෙඩ රෝග අඳුර ගන්නවා කියලා කියන්නේ. ඉසි ස්පෙෂලිස්ට් ડોක්ටර්ස් ඉන්නවා කියන්නේ. එක එක වාට්ටු තියනවා කියලා කියන්නේ. එක එක බේත් තියනවා කියලා කියන්නේ මේකට ද්වේෂය. ඒක නැති කරන්න හදන මේ බාහිර මේ ආපෝතීජෝ ආයු පටවි දාලා. ඒක කරන්න බැන්නේ කරන්න පුළුවන්. නමුත් මේ මතුවෙන හැම දෙයක්ම ඉන්නේ නැති වෙන්නේ ඒක නැති වෙන්නේ ඒක මාර්ගයමයි. ඒකට වෙන මොනවාට දැම්මොත් වෙන්නේ මොකද අර නැති වෙන එක ප්‍රමාවිදයක විතරයි වෙන්නේ. ඒ නිසා මේ හතර මහා ධාතුන් දිහා බලන්න පුළුවන් නම් මේ විදියට මේ එක එකක් මතුවලා දඟලනකොට ඒකට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බැඳෙන්න එපා. බද්ද වෛරය තමයි ඥානය කියලා කියන්නේ. මුක්ක් කර එකක් අපි බද්ද වුණොත් ඒතර ඥානය පහළ වෙනවා. ඒ ඔක්කොම ඥාන භෞතික ඥාන. ඒ ඔක්කොගෙම වෙන්නේ අපිට නෝපන්න උත්තර රාශියක් උපදින. ඒ නිසා ඒක දිහා මතුවෙන ධාතු කොටස මේකයි කියලා දැනගෙන ඒකට වෛර නොකර ඒක මතුවෙච්චාම මේකේ සටහම මෙහෙමයි, ආකාරය මෙහෙමයි, ක්‍රියාකාරීත්වය මෙහෙමයි කියලා කියන්න පුළුවන් නම් අපි ඔක්කොටම වෙන්නේ එක විදියට. ඒක හරි ලස්සන කැලලක් තියෙනවා. නැත්තම් රසවත් කැලලක් තියෙනවා. මේ පටවියාපෝ තේජෝ කොයි එකවත් දන්නේ නෑ මම මේ ක්‍රියාත්මක වෙන්නේ ගෑනුවකද, පිරිමියකද, තරුණයකද, වයසකකද දුක දෙන්නද, සැප දෙන්නද කියන කිසිම න්‍යායපත්‍යක් පටවියාපෝ තේජෝ ආයෝල නෑ. නමුත් ද්වේෂය ආපු ගමන් අපි න්‍යායපත්‍යක් කළා. ඔබ කියනවා මේක වුණා හොඳයි වුණා නරකයි මේක අහවල් එක නිසා වුණේ කියලා දිගට කතන්දර කරනවා. ඒකට උපාදිස්සාමි කියලා මෙතන සඳහන් කරනවා. අල්ලගන්න එපා. මේ උපේ උපාදානයට ගන්න එපා. ඊට පස්සේ ඒක අල්ලගත්ත ගමන් ඊට පස්සේ විඥාණය දිගින් දිගට කතන්දර හදනවා. බටහිර වෛද්‍ය විද්‍යාව හදාගත්ත කතන්දර තමයි මේ විස බීජ කියන එක. ඒගොල්ලන්ගේ විශාලම නිෂ්පාදනය තමයි නැත්තම් සොයාගෙන ඉන්න තමයි මේ ඔක්කොම වෙන්නේ විස බීජ නිසා කියලා. නෝ සර්වඥාන්සේ සඳහන් කරන විස බීජ හැම වෙලාවෙම හැමතැනම තියෙනවා. මගේ කෙලෙස් වල හැටියට තමයි මම එක විස බීජයක් අදගන්නේ. මගේ තියෙන දුර්ලභම අනුව මම විස බීජ අදගන්නවා මිසක් විස බීජ හැම වෙලාවෙම තියෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් පාන් පෙත්තක් ටෝස් කරලා තිබ්බොත් වාතයේ තියෙන දිලිර ඒකට වැටෙන්නේත් නැහැ පුස්කරන්නේත් නැහැ. පහන් පෙත්ත තෙතමනවා තිබ්බොත් ඒකට විස බීජ ඇද ගන්න එකම නරක කරනවා. මෙන්න මේ තෙතමනේට කියන්නේ කෙලස් කියලා. එනිසා අපේ හිත වේලවල තියාගෙන ඉන්නවා. එහෙම නැත්නම් කෙලස් නැතුව කොච්චර විස බීජ පටේ තිබුණත් ඇවිල්ලා läග ගන්නෑ. ළඟින්ට උපස්තරේ නැතු වෙනවා. අපි ඒකට ඉමුනිටි කියලා කියනවා. සරුවචනාංශගත කෙරුවේ කුමාර ජීවිතයක්. ඊට පස්සේ අවුරුදු 45ක් හිටියා. ලෙඩ 12ක් සඳහන් වෙලා තියෙනවා. සර්වඥාසිකේ ශරීරයට ලෙඩ 12ක් සඳහන් වෙලා තියෙනවා. එහෙම නැත්නම් දැන් කාලේ වගේ හෙල්ත් ඉන්ෂුරන්ස් නැහැ. ට්‍රාන්ස්පෝර්ට් නැහැ. මොනම දෙයක්වත් නැහැ. අවුරුදු 20ක් ඉඳලා තියෙන ඇසිස්ටන්ට් කෙනෙක්වත් නැතුව. දැන් මේ බුදුහාමුදුරුවෝ ආවොත් මොන තරම් සැලසුම් හදයි. බුලට් ප්‍රූෆ් කැබින් එකක් හොයාවි. එහෙම නැත්නම් හෙලිකොප්ටරකින් යන්න හදාවේ මේ කාලේ වැඩි නාස්ති නොවෙන්න. ඇසිස්ටන්ට් කරන්න පිස්සු විහාරට වට කරાવી. අනේ ওই කක්කත් ඕන බුදුකම ඕනේ අවශ්‍ය නැහැ. ඒක සිද්ධ වෙන්නේ සාමාන්‍ය චිත්ත නියාමයකට අනුව එහෙම නැත්නම් ධර්ම නියාමයකට මේක සිද්ධ වෙන්නේ. ওই වට කරගෙන මේ වෙලාවට මේ උදව් උපකාර කරන්න හදන මේ හතර මහා ධාතුන් වෙනුවෙන් මේ සැලසුම් හදන කට්ටිය හිතන ඒගොල්ලන්ගේ ඥාණයෙන් මේ චිත්ත නියාමයේ හෝ මේ ධර්ම නියාමයේ නතර නතර කරන්න පුළුවන් කියලා. මොනම දෙයක්වත් කරන්න බෑ. ඒ වෙනුවට එකක් කරත හැකි ඒ ඒ වෙලාවට කිපෙන ධාතු අනුව තමයි සිදුවෙලදී මනස සහ කය වෙනස් වෙන හැටි බලනවා නම් එයා ඒකට අවධානය යොමු කෙරුවොත් දැන් මට පටවි ධාතුව ඇවිල්ලා මේ තද වෙලා ඇටයක් පොළොවට තද වෙලා හිදෙන ගතිය තියෙනවා. මේ පඩවි ධාතුවේ ගරු ලක්ෂණය. ඒක අහුවහම මට සත්‍ය පිටවන පහසුද අපහසු තියෙන කතාව අපි ධර්මානුකූලව යෙදුවොත් අපි මේ පඩවි ධාතුව අල්ලා ගැනීමක් නෙමෙයි මේ කරන්නේ. ඒ චිත්තක්ෂණයේ ඇතිලා තියෙන මේ ධර්මතාවය සත්‍ය පිටවන්න ලාභයත් පාඩුවක්ද කියලා බලන්න. ඒක වෙනස් වීම මේ තියෙන පටවි ධාතුවේ තදගතිය දිගටම එක විදිහට තියෙනවද වෙනස් වෙනවද කියලා බැලුවොත් සතිය විතරක් නෙවෙයි විපස්සනාවක සිද්ධ වෙනවා. ඉතින් අපි ඒක නතර කරුවයි කියලා හිතමු. පටවි ධාතුව නතර කරන වෙන ධාතුවක් කියලා කිපෙනවා. එකක් නැතිකොට එකක්. ඉතින් අපි කොයි වෙලාවෙ ඒක නැති කරන්න උත්සාහ කරනවා තේරුම් තව එකක් එනවා. ඒ වෙනුවට මේ මතුවලා ඉන්න යකා, දන්න යකා, බාරගත්තා ඒක නෝන්ජල්කම නෙවෙයි. ඒක මේ මේ බය අදුකමක්වත් නොහැකියාවක්. මේක තමයි ඇත්තටම හැකියාව. මේ පටවි ධාතුව මතුනොත් මම පටවි ධාතුව අල්ලන කතන්දර ගොතන්නේ. ඒක නැති වෙනකොට තව එකෙක් එනවා. ඊට පස්සේ ආපෝ ධාතුන ඒක අල්ලගෙන කතන්දර ගොතන්නේත් නැහැ. කියලා තමන් මතුවෙන මතුවෙන ධාතු කොටස අඳුනා ගන්න අසුරු ගතියකට ගත කරන්න පුළුවන් නම් යාට තේරෙවි හතරෙන් තව කිසිම චිත්තක්ෂණයක් නැහැ. එක වෙලාවට එකයි එන්නේ ඒක අනිත් තුන යට කරගෙන එන්නේ මතුවෙච්ච එක කොහොමද වැඩ කරන්න බැලුවොත් මේ ධාතු වල කිසිම න්‍යාය පත්‍රයක් නෑ අපිට කරදර කරන්න. හැබැයි අපේ තකතිරුකම නිසා අපි ඒක න්‍යායපි කරදරයක් වඩපත් කරගන්න. ඉතින් ඒක දිහා බලනකොට මේ ධාතුන් සර්ව සාධාරණ ලෝකේ ක්‍රියාත්මක වෙනවා. කාටවත් වැඩිපුර සැලකිල්ලක් අඩුපුර සැලකිල්ලක් නෑ. ඒක සිද්ධ වෙන්නේ න්‍යාය ධර්මයකට අනුව. එහෙම නැත්නම් මේ කල්පගත වෙන හැටියට එක එක කල්පවල හැටියට ඒ වෙලාවට වෙන්න තියෙද්දි වෙනවා. ඉතින් ඒකට භාවිතක් මනසක් ඇති කෙනා කරන්නේ එව්වයෙන් හිත පීඩා ගන්නෙත් නැහැ. කතන්දර ගොතන්න යන්නෙත් නැහැ. කතන්දර ගොතන කට්ටියත් එක්ක හිටියට ඒගොල්ලන්ගේ දොස් දකින්නෙත් නැහැ. ඒගොල්ලෝ ඉතින් වෙන මොනක් කරන්න දෙයක් නැහැ. නිසා ඒවත් එක්ක කතන්දර ගොතනවා. මගේ හිත සමහරකට කතන්දර ගොතනවා තැවෙනවා. පශ්චාත්තාපනේ සුතනද. ඒක ගැන තැවෙන්නෙත් නැහැ. බුලෝකරම් බලනවා. ඒකෙන් හිත මෑත් කරගෙන හරියට කයක් ඇත්තේ නැත්නම් දැනීමක් ඇත්තේ ඒකට කියන්නේ මුත කියන වචනේ පාවිච්චි කරන්නේ ගඳ රස පහස දැනුණට නොදැනුණ කෙනෙක් වගේ ඉන්නවා. ගන්ධ රස පහස දැනෙන්නේ නැති කෙනෙක් වගේ. නැහයි නැති කෙනෙක් වගේ. ඒ බැංකුවට බෝම්බ වැදිච්ච වෙලාවේදී එක්කෙනෙකුට බෝම්බ වැදුනාට පස්සේ ආට දැන් ගඳයි රසයි නැහැ. භාවනා කරනවා. ඔයත් තුල ඉන්නවා. කියනවා ප්‍රශ්නයක් නෑ ඕනේ හඩු ගඳ ගන්න දැනකට යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ ගඳ වදින්නේ නෑ රස දැනෙන්නේ නෑ ඒක ලාභයක් නෙවෙයි මේක තියෙන්නේ දෙකම දැනෙද්දී ගණන් ගන්න නැතු ඉන්න එකයි ඒකයි මෙතන හික්මෙනවයි කියන වචනේ තියෙන්නේ එහෙම නැත්නම් බුදුජානනාංශයේ සඳහන් කරන විදිහට ඒ උපකරණයේ මුලින්ම කන් ඇහෙන්නේ නැති මනුස්සයා ඇස් පේන්නේ නැති මනුස්සයා පොට්ටේ ආඋප්පත්තියෙම කන්නේ නැති බීලා නැත්නම් මේ අඟ පතකොට දැනෙන්නේ නැති මනුස්සයා රහත් වෙලා තියෙන බය. ඒ නොවීම නෙවෙයි මෙතන කියන්නේ ඒ කන්දරක පහස නැත්නම් මේ පට වියාපෝතේජි නොදැනෙන්න කටයුතු කරලා හිරි වැටෙන්න බේත් ගහගෙන ඉන්න එක නෙවෙයි දැනෙilla ප්‍රතික්‍රියා නොකර සිටීම තමයි මම කතා කරන්නේ. එහෙමනම් ඊට ඉස්සරලා එයා සතිය පිටර තියෙන්න ඕනේ. මේ ධාතු මනසිකාරයේදී වාඩි වෙලා ඉන්නකොට අපේ හිත ප්‍රධාන වශයෙන් දෙන්නේ වායෝ ධාතුව. වායෝ පොට්ටබ්බ ධාතු ආස්වාස් ප්‍රසවාස ධාතුව. සක්මන් කරනකොට ප්‍රධාන වශයෙන් දෙන්නේ පඨවි ධාතුවේ. නොගේ එක එක ඉරියව් තියෙනවා. ඒ ඒ ඉරියව්වලදී එක එක ධාතුවක් විශේෂණ වෙලා ඉන්නවා. අන්න එක පුරුදු කරගත්ත එක්කනට තේරෙනවා. මේ වාඩි වෙලා ඉන්නකොට පඨවි ධාතුව මතුවෙන ලාභුත් එනවා. මේ ඉඳගෙන ඉන්නවා අස බිම හැපිලා නිදෙනවා. ඒතියෙදි පුළුවන් ද හුස්ම බලන්න. අපි පුරුදු කරගත්ත තමන්ගේ නිවස වගේ ධ්‍යාන අරමුණට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඇවිදිනකොට හුස්ම වැටේනවා. උලන් වදින වැටේනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒතියෙදි පුළුවන් නම් ඇවිදින බව දැනගන්න. තමන් අර ඒ ඒ භාවනාදී ඉදිරියට යාගත්තේ ධාතු ගුණය තමන්ගේ ගැලවුම් කාර්යයක් කරගෙන ජීවත් වෙන්න. ආන්න මේ විදිහට කටයුතු කරන්න පටන් අරගත්තොත් මේ වද දෙන හතර මහා ධාතු භාවනා කර්මස්ථානයක් කරගන්න පුළුවන්. ඉතින් ඒ කටයුත්ත හතර මහා ධාතුන් කටයුතු කරන එක බුදුරජාණන්සේ වෙනමම සූත්‍ර වල පෙන්නලා දීලා තියෙනවා. ආශිවිසෝපම සූත්‍රයේ පුදුමාකාර සූත්‍රයක්. ඒක කියනවා මේ මිනිස්සෙකුට කෙලිම මරන්න නැතුව අජුරෝ හිරකිද්‍රක දාලා ඌව කණ්ඩ සර්පේ හතර දෙනෙක් දානවා. ඉතින් සර්පේ හතර දෙනා ඇවිල්ලා ඒකේ දකුණු උර භාවයේ පටලවගෙන පෙනීපෝ බගින් ඉන්නා මේ පැත්තේ. අනිත් එක්ක නැවිල වම් උර භාවයේ පටලවගෙන මේ පැත්තේ පෙනීපෝ. ඒකේ කියලා බෙල්ලෙන් පටලවගෙන ඉස්සරහට පෙනීපෝ බගින්. තව කෙනෙක් ඇවිල්ලා පිටිපස්සෙන් ඉන්නච මෝ හිතනවා මම දැන් සිව දෙයියෝ වගේ ෂෝක් කියලා. අර බැටලිච්ච සර්පේ හතර දෙනා නිසා මිනිහා ඉතාලි ඉන්නවලු මවත් පොරක් කියලා. ඔක්කොටම වෙලා තියෙන එක තමයි. සත්පුරුෂෙක් ඇවිල්ලා කියනවලු ඔය හතර දෙනා ඔය මොහොත විතරයි ඊගාට තව එකට කණ්ඩ ඕන වෙනවා තවකට බොණ්ඩ ඕන වෙනවා තවකට නිදා ගන්න ඕන වෙනවා ඔය හතර දෙනාම එක එක දේවල් ඉන්නවා එකක් කරන දුන්නොත් ඒ ආශිවිස ගහපු ගමම මැරෙන නිසා ගැළවියක් ඉතින් මෙතෙක් වෙලා ආවරණයක් විදිහට සලකගෙන හිටපු මේ හතර මහා ධාතු නෙවෙයි තමයි ආශිවිස සහිත මේ ශාපේ හතර දෙනා මේ මිනිස්සයා මොන උපක්‍රමයක් ගන්න ඕනේද මේ හතර දිනයෙන් ගැලවිලා පටි. අපි දැනට ওই හතර මා ධාතුන් තමයි පටලවාගෙන මේ සන්තෝෂ වෙන්නේ ජීවිතේ යමක්ම හම්බ කරලා තියෙනවා කියන්නේ. පඩ විහාපෝ තේජෝ හම්බ කරපු කට්ටිය තමයි අර දයාපිබපිබ ඉන්නකොට හිතෙනවා දැන් සිව දෙයියෝ වගේ කියලා. එහෙම නැත්නම් මේ ත්‍රිශූලයක් අතර අරගෙන දේවාත්මයක් ලැබුවා වගේ තමයි මේ පඩ විහාපෝ තේජෝ ලැබුව කට්ටිය හිතන්නේ අතමිට කාචපනා හොඳ හැටි තියෙනවා නම් මම හිතගෙන දිවි ලෝකෙම වන්නම් කියලා තමයි මේගොල්ලෝ මේ හතරමා ධාතුර නටන. ඒක තමයි මේ පෙන්නගෙන යන්නේ මේ තාක්ෂණය. ඕන දෙයක් ඕන වෙලාවක කරලා පෙන්නන්න පුළුවන් කියලා. ඉතින් අපි අර නයි පිමිනකොට හරි සතුටින් ඉන්නේ. නමුත් මේ හතර දෙනාම කිපිලා කියන්නේ. කිපුණොත් එකෙක් කිව්වොත් පහම කනවයි කියලා මේක වෙන් කරන්න හදනවා කිව්වහම හිතන්න කොයි වෙලාවක හරි අපි මේ හතර මහා ධාතුකෙන් වායෝ ධාතුර විතරක් හිත දාලා ආනපාන කරගෙන යනවා. පුළුවන් තරම් බලනවා තදවීම ආවට උණුසුම ආවට වැగిරෙන ගතිය ආවට ඒ හරහා හුස්මම බලන්න. නැත්නම් පුරුදු කරගත්ත කෙලෙස් අඩු අරමුණේම යොදාගෙන ඉන්න. ඉතින් ඒක මම හිතන්නේ ඒක මෙතන ඉන්න කවුරක්වත් නොදන්නවා කියලා. මොන ධාතුන් කිපුණත් වායෝ ධාතුවේ හිත තියාගෙන ඉන්න හුස්ම විතර දැන් බලන්න මේ වායෝ ධාතුව සංසිඳුණයි කියලා. වායෝ ධාතුව මුල් කරගෙන ඊතුරු ධාතු හතරම අපි විනිවිද දැකලා අන්තිම හුස්ම පොදත් අමතක වුණාට පස්සේ අර සර්පය හතර දෙනාම එතනකට යනවනේ අපි. තමාරුണ്ട് පුදුම බයක් එනවා එතනදී. මේ මොනක්වත් දැනෙන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් සමහර හිතනවා විශාල ජයග්‍රහණයක් ලැබුවා නිවන් දැබුවයි කියලා. එතකොට තේිනවා සතිය තියෙන්නේ පඩවි ධාතුවෙත් නෙවෙයි ආපෝ ධාතුවෙත් නෙවෙයි තේජෝ ධාතුවෙත් නෙවෙයි වායෝ ධාතුවෙත් නෙවෙයි හතරෙන්ම ගෙවිලා. මේක කියාගන්නවත් තේරෙන්නේ නැහැ මොකද මුළු ජීවිතේම සංසාරෙම ඉඳලා තියෙන ධාතු හතරේ. කොයි වෙලාවකරි මේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙන ක්‍රමයට හුස්ම සියුම් කරන අතිසියුම් වෙලා ඒක දිගේම ඉදිරියට ගියාම මේ ජීවිතේදිම කිසියම් හතරමහා ධාතුන්ගෙන් තොරව අවස්ථාවකට එන්න පුළුවන්. මේක සමහරවිට ලොකු පාළුවක්. ලොකු තනිකන් දෝෂයක්. ලොකු රහෙන් අයින් වුණා වගේ කොටු වෙච්ච වගේ තත්ත්වයක්. තව සමහරෙකුට නිවන කියලා හිතනවා. මොකද කවදාකවත් ඉඳලා නැහැ. ඉතින් ඒක නිසා මේ හතරමා ධාතුන් පිළිබඳ විශේෂණය කරලා හතරමා ධාතුන් පිළිබඳව පරිචය කරලා ඒ හතරමා ධාතුන්ව සංසිඳවන්න පුළුවන් තරම් මේ ලෝකේ තියෙනවා. එතකොට පේන්නේ ආකාශ ධාතුව කියලා ගත්තොත් හතර මහා ධාතුන්ගේ භාව ප්‍රඥාප්තිය මේ විදිහට පේන අතර අභාව ප්‍රඥාප්තිය නැති බව ආකාශය වශයෙන් තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒකට කියනවා ආකාසානං ඡායතන කියලා. ආකාශය අනන්තයි කියලා හැම තැනම තමයි පේනවා. මේ ශබ්ද වේදනා හිතුවේ නැතුව නෙවෙයි බොහෝම ඈත තියෙන්නේ මම විශාල අවකාශයක සීමාවල් මරියාදාවල් නැති තැනක ඉන්නවා කියලා. ඉතින් මේ දෙක මේ ඉන්ද්‍රියබද්ධ ඥානය තේරුම් ගන්නවා ඉදරන්ට නොදැනෙන දැනෙන පට වියාපෝ තේජලින් වෙන් වෙච්ච ඇහැකර දිවනාසයේ කයමන කින්කින් වෙන් වෙච්ච වෙනමම මේ ඒ කියන්නේ මේ කක්ෂයේ මිදිච්ච වෙන තැනක චන්ද්‍රිකාවක් නතර කරා වගේ එතන ඉඳලා මේක දිහා බලන්න පුළුවන් ගතියක් එනවා. ඒක හරිම ආධ්‍යාත්මික තැන. නමුත් ඒක සර්වඥාන්සේ පහළ වෙටි ඉස්සලා ලෝකේ පහළ තිබුණා. දැනගෙන හිටියා. ආකාසානංචයතේ කියන්නේ. ඉතින් කොයි වෙලාවක හරි යෝගාවචරය මේ පටවියාපෝ තේජොත් එක්ක අන්නවෘත සංගෝක් කර කර ඉඳලා ඉඳලා ඉඳලා ප්‍රධාන දේ අල්ලගෙන ඒක ගෙවෙන කම්ම බලන්න යම හතරම ගෙවුනහම සමානයි. ඊට පස්සේ මෙහි එන தത്വයේදී විශාල නොදන්න ශේෂ්ඨක තමයි. එහෙම නැත්නම් කියනවා පාළු ගතියක් දැනෙන. මේ අපි හම්බ කරපු කරපු සියලු ඔක්කොගෙම වෙනස් ඉතින් සමහරකට ඒක විශාල කොමු වීමක්, තනි වීමක්, පාළුවක්, නම් මුස්පින්දුව. තව කෙනෙකුට තිබුණු කරදර හේරම දර්ශනයක් නැහැ, ගැටුමක් නැහැ, විවේකයක්. ඉතින් මේ දෙකේදී මේ දෙකෙන් එකකට බැඳෙන්නේ නැහැ කියන එකක් ආදාකත් වෙන්නේ. විවේකයට කැමති වෙන කෙනා රූපයට වෛර කරනවා. පර්තමා ධාතුන වෛර කරනවා. හතරමා ධාතුන්ට කැමති කෙනා විවේකයට වෛර කරනවා. ආකාශයට වෛර කරනවා. ඔතෙන්ද යන්නේ නැතුව කාටවත් කියන්න බෑ මගේ ප්‍රകൃතිය විවේකයට කැමතිද අවකාශයට කැමතිද එහෙම නැත්නම් හතරමහා ධාතුන්ට කැමතිද කියලා. ගියාට පස්සේ වෙනමම ලෝකයක් එහෙම නැත්නම් මේ මේ ලෝකේ තියෙන නීති පද්ධතිය දිවේ ක්‍රියාත්මක වෙනවා. මම හිස්තැනට කැමති නම් දේවල් වලට විරුද්ධයි. දේවල් වලට කැමති නම් හිස්තැනට විරුද්ධයි. මේ දෙක තමයි ඔය කමඨාන් සුද්ධ කරන්න ආන්නේ ස්වාමීන් වහන්සේ වරින් වර මගේ හිත පාළු තැනකට යනවා ආය ශබ්ද වේදනා හිත විලිනවා ආය පාළු තැනකට යනවා ආය ශබ්ද වේදනා එනවා හැමදාම මෙතනම තියෙනවා යන්නේ නෑ නේ ඉස්සරහට කියලා මොකද්ද මම යාට කරන්න ඕනේ කියලා කොහොමද මම භාවනා මෙහෙවන්න ඕනේ කියලා ඉතින් යෝගාවචරය කිව්වොත් විවේකයට යන්න හිත දේවල් තියෙන තැනට යන්න. විහිකට යන්න නැන්නේ දේවල් තියෙන තැන කියලා බලන්න හිත ප්‍රകൃතිය කොයි එකටද කැමති කියලා. විවිකටද කැමති, අවකාශයටද කැමති නැත්නම් පටවියාවෝ තේජෝ වල. පටවියාවෝ තේජෝ වලට කැමති නම් විවිකට අකමැත්ත ඒ දෙකක් නෑ ඒක එහෙම තමයි. පටවියාවෝ තේජෝ වලට අකමැති නම් විවිකට කැමති. මෙන්න මේක Tamanටම විනිශ්චය කරගන්න පුළුවන් නම් ආයෙත් දිනුවක් වෙන්න දෙයක් නැහැ. ඒ දිනුව සිද්ධ වෙනවා. දෙන්නේ නැහැ. ඒ වෙන්නේ තියෙන්නේ හේතුව ඊට පිටපත් තියෙන විඥානය මේ දෙක දෙකට බෙදලා ආණ්ඩු කරන එක තමයි කරන්නේ. ස්ප්ලිට් ඇන්ඩ් රූල් කියලා එක සූද්ද නෙවෙයි කෙරුවේ. අපේම විඥානෙම තමයි. බුදුජානනාචි පෙන්නන කොට ව්‍යාපෝ තේජික තෙල්ලක් ඔක්කොම පෙන්නලා පෙන්නලා පෙන්නලා ඒක නැති තැනටම ගෙනියලා පෙන්නන. ඒක චරම දුර්ලභ දෙයක්ුත් නෙවෙයි. ඒ මොකද මේ සති වාසලේ අවුරුදු 6 7 ළමයිටත් යන්න වුණා මේක. ඒක විනාඩි 15 20 යනවා. ඒක මේ නැති දෙයක්ුත් නෙවෙයි. නමුත් අපි එකට බීජිකාවක් තියෙනවා එකට ආධාවක් තියෙන නිසා අපිට මේ දෙක තේරුම් බේස් කරගන්න. ඊට වෙලී විඥාණය මේ දෙක දෙකට කඩලා ඒ දෙක අතර ගැටුමෙන් තමයි ආන්දෝලිනිය. ඉතින් අපිට පුළුවන් මේ විවේකියක් කමක් නැහැ. අතරමහා ධාතුනුත් කමක් නැහැ. ওই දෙකටම සමහිත තමයි සතියේදී අපි මුල් පටන් ගන්නකොටම කියලා දෙන්නේ choiceless awareness කියලා. ඇති වුණත් නැති වුණත් දෙකටම සමහිත දාන්න. ලාභ වුණත් පාඩු වුණත් දෙකටම සමහිත දාන්න. සුඛ වේදනාට දුක් වේදනාට දෙකටම සමහිත දාන්න. ජයග්‍රහ ජනප්‍රිය වුණත් ජන අප්‍රිය වුණත් දෙකටම හොඳ හිත දාන්න. සැප වුණත් දුක වුණත් දෙකටම එක හිත දාන්න කිව්වොත් මම හිතන්නේ මේගොල්ලෝ ඊගාව රිට්‍රීට් එකට එයිද කියලාවත් විශ්වාස කරනවා. මේගොල්ලන්ට ඕනේ පදක්කමක් පැනලා ගන්න මේ භාවනා කරලා දිනුවයි කිය. මම මෙතන කරන්නේ මොකද්ද? පටවිය ආපෝ තේජෝ පිළිබඳ හොඳ පරිචයක් කරන් දීලා ඒකේ අභාවයට ගෙනියනවා. ඊළඟ කෙනේ එකත් ඔබටම අයිති දෙයක්. ඒකේ උපත්ති ඉඳලා තියුණු දෙයක් දැන් තමයි අගය කරන්න දන්නේ. මේ දෙක දුන්නට පස්සේ විනිශ්චය නොකර පංගු peeru නැතුව සැලෙන්නේ නැතුව මේ දෙකටම සමහිත දාගෙන ඉන්න නම් ඒ මනසට ඥාන විභාගීය සීදීනස ගැනීමක් කරන්න වෙනවා. ඥානයේ තියෙන කාටවත් එක් කරන්න. ඥානයේ තියෙන හැම කෙනාම එක්ක මේක ගන්නවා මේකට වෛර කරනවා. නැත්නම් මේක ගන්නවා මේකට වෛර කරනවා. නිසා ඥානෙ බිඳුවට බැසුවාම ආරම්භක ශේෂේ ඔය දෙක විකල්ප දෙකක් විතරයි සාපේක්ෂතාවයක් විතරයි මේකට මේක නැතු ඉන්න බෑ මේකට මේක නැතු ඉන්න බෑ නමුත් මේ දෙකම උපේලා දෙකටම සමහිත දානවයි කියන එකට කියන්නේ తాදී ගුණය කියලා පුරුදු කරනවා එහෙව්කම කියලා කියන්නේ. ඇත්තත් එකයි නැතත් එකයි. ඉති බුදුජානකසේ සඳහන් කර තියෙනවා අලත්තං යතිදං සාදු නාලත්තං සුන්දරාමිති. උබයේ නේව සෝතාදී රූපකම්ම ප්‍රතිවර්තති. මිනිස්සෙක් ගියොත් ගහක් ළඟට පළතුරු බලාපොරොත්තු වෙයි. කැමක් බලාපොරොත්තු වෙයි ලැබුණොත් හරි හොඳයි. ආතම් යද්දන් සාදු. නාලත්තං සුන්දරාමිති ගහේ වාරේ නෙවෙයි නම් පළතුරු නැත්තයි ඉතින් මැරෙන්නේ. ඒත් හොඳයි. උපේ දේව සෝතාවි. දෙකේටම උතාදී ගුණ වෙන හරියට ගහක් ළඟට ගිය මිනිස්සේ ලැබුණත් නොලැබුණත් හැදිලා ඉන්නවා වගේ. ඉතින් මේක තමයි පින්න පාති කරනකොට වෙන්නේ. ඒකෙත් හොඳ බුරියානි බෙදුවත්, පීට්සා බෙදුවත් හොඳයි. කවුරු කිව්වොත් අද මොකුත් දෙන්න බෑ කියලා ඒත් හොඳයි. මැරෙන්නේ අපිට දීපම්ම කියන්නේ උඹට යහගෙදර පීට්සා දුන්නා ඔබ මේකට මේ සෝස් එක දීපම් කියන්නේ. එහෙම ගන්නෑ. මේ ලෝකේ ඒක නෝන්ජල්කම. මේ ලෝකේ ඕඩර් කරපුවාම ගන්න පුළුවන්කම තියෙනවා අයියා අයියා වෙන්න. මේක නෑම ඕඩර් කරන්න බෑ. ලැබුණත් හොඳයි නොලැබුණත් හොඳයි. ඒකට පුරුදු කරනවා කිව්වහම බලාපොරොත්තු නැතුවම නෙවෙයි මම මේ කතා කරන්නේ අමාරුයි කියන්නේ. අමාරුයි මේක ලැබුණත් එක නොලැබුණත් එක කියන්නේ හතරමහා ධාතු පෙන්නලා ඒකේ අභාව ප්‍රඥප්තිය පෙන්වන. දෙකම පෙන්වන බුද්ධ ජාතකයන් ඔබ කොයි එකටද කැමති කියලා බලාපන්. අන්න ඒකට තමයි මම කියන්නේ. මගේ නියම රියල් self එක නැත්නම් මම කියන කවුද කියලා දැනගන්න නම් එතෙන් යනකම් ගෙනියලා බලන්න මගේ ඡන්දෙ ඉබේම කොයි පැත්තටද ඇඟටනද නියන්නේ කියලා ඒක කියන්න පුළුවන් නම් ඒක තමයි sannivedanaye ඉහළම sannivedanaye මේ දෙක දැකලා මේ දෙකෙන් මට මේකට කැමැති මේකට අකටකමක් එනවා කියලා හැක නැතුව කාටද කියන්න පුළුවන් නම් අනික් කෙනාට උපදෙස් දෙන්න පුළුවන් Tamanට උපදෙස් දී ගන්න පුළුවන් එතින් අපි යන්නේම පූර්ව නිගමන සහිතව ලැබෙන ලැබෙන එකට කතන්දර ගොතන මිසක් මේ දෙක විත්තිකුරටයි චෝදනා කුරට දෙක නංගලා ඉතකිල රජුරන්ගේ තීන්දුවගේ දෙන්න පටන් අරගත්තොත් පිටිකාරයෝ පැමිණිලිකාරයෝ සීල දිනාමත් නිදාස්. කෙකිල රජුරෝ යෝ එන්නේ හිටපල්ලා අනිසද්ද වෙලා. ඒ නිවැරදි වැදිකාර නිදාස් නිවැරදි කාර්ය නිදාස් ඔක තමයි කෙකිල තීන්දුව. අම්මනම තීන්දුව. ඒක තමයි මුස්ලිම්යන්ට අපෙන් ඉල්ලන්නේ. ඇත්තේ වේවා නැත්තේ වේවා ජය වේවා පරාජය වේවා දෙකටම සමහිත දාන්න කියොත් ඒක නිසා ඒකට කියන අර මිනිස්සු ගියාලු හාමුදුරගෙනුට ආර්දනා කරන්න මේ දානෙට. ඊළඟවල හාමුදුරේ මට ගෑණි මරුණා. දවස් අත් දවසේ 19 19ක් ඕනේ. දැන් 19ක් නම් ඉන්නවා. ඔබ වහන්සේත් වැඩියොත් හොඳයි කියලා. නොවැඩියත් හොඳයි කියලා. වැඩියත් නොවැඩිය නොවැඩියත් වැඩියත් හොඳයි. වැඩියත් හොඳයි නෝ වැඩියත් හොඳයි නෝ වැඩියත් වැඩියත් හොඳයි කියලා. ඉතින් ආමුදෝ තේරුම් ගන්න ඕනේ මේ මත මේ ඇඳි මිටෙද්ද බෙදන්නේ ඇඳෙද්ද බෙදන්නේ කියලා. ඒ වගේ සතියක් තතිය තියෙනවනම් හොඳයි. සතිය නැත්තම් ඒත් හොඳයි. මේ එකකටම මැරීගෙන යන ගතියට අන්කේ අර පතමි ඇහැ කන දිවනාශය අරගෙන ඉතනේ කියලා දෙන සමීකරණය මෙතන උගන්වන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. පඨවි ආපෝ තේජෝ ආය කියන්නේ ආස්තික ප්‍රත්‍යක්තිය. ආකාශය කියලා කියන්නේ නාස්තික ප්‍රඥප්තිය විඥාණයට මේකේ තීන්දුවක් ගන්න දෙන්න එපා. දෙකටම සමහිත දාන්න. මෙන්න මේකට කරන්න ගියොත් කරන්න නම් එකයි තියෙන්නේ අපි ළඟ අහිංසකකම විතරයි. අපි ළඟ තියෙන්නේ ඍජු ගතිය. අහිංසක ගතිය විනිශ්චය කරන ගතිය නිසා තමයි අපිට මේ මේ පටලවිලි වෙලා තියෙන නිසා අපි මෙතනින් ධර්ම දේශනානි මම සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා සියලු දෙනාට සෝසි නිදා ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා